අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 204 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ඒ කියන්නේ අද 12 වෙනිදා සම්මත වර්ෂයේ ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපිට කාරණා කාරණා පැහැදිලි කර දීමේ අදහසින් නැත්නම් එදා එදා විමුණ ගැහිච්ච පිරිසට කාරණා කාරණා පැහැදිලි කර දීමේ අදහසින් ප්‍රශ්නයක් අහනවා කත මේ දස ධම්මා පහතබ්බා ඔයත් මේ ශාසනයේ සදී පැහැදී කටයුතු කරන පිරිසක් නේවාසිකව ඉන්න පිරිසක් පූර්ණ කාර්යන භාවනා කරන පිරිසක් ওই පිරිස දන්නවද සරුවචාන්සේ අපිට ප්‍රහාණය කළ යුතු ධර්ම 10ක් විස්තර කරලා දීලා තියෙනවා. දන්නවාද කියලා. ඉතින් එතකොට අපි අත උස්සලා දන්නවයි කියන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. චාරිත්‍ර සාංශය දැන් අපිට උගන්වන්න හදන්නේ මේ ප්‍රහාණය කළ යුතු දස ධර්ම කියන මාත්‍රිකා දැනවීම තමයි මෙතනින් කරන්නේ. ඒක කත්තු කම්මිතා ප්‍රශ්න කියලා කියනවා. මම මේ කියලා දෙන්න ඕන නිසා මේ ප්‍රශ්නේ අහනවා. එතකොට ඒකට උත්තර දුන්නත් නැතත් සාරිපුත්තු සාංශේ අංග සම්පූර්ණ උත්තර දෙන්න හදා. එහෙම නැත්නම් සරුවචනාංශ විසින් දේශනා කරලා ලද්දක් උද්දෘත කරලා පෙන්වන්න හදා. ඉතින් ඒක තමයි අංග සම්පූර්ණ උත්තරය. ඉතින් එතකොට බණහන පිළිස තුෂ්ණි භාවේ බලන ඉන්නකොට මේ දතයුත් දතයුතු කරුණු 10 ප්‍රහාණය කළ යුතු වශයෙන් දතයුතු කරුණු 10ට කියනවා දස මිච්ඡත්තා කියලා. මිත්‍යාර්ථ 10ක් අපේ ජීවිතේ වටේ කරකැවෙනවා. ඒ ටික අයින් කෙරුවේ නැත්නම් අපිට මේ බලාපොරොත්තු වෙන්නා වූ චේතෝ විමුක්තිය හෝ චේතෝ විමුක්ති ඵලය ප්‍රඥා විමුක්තිය හෝ ප්‍රඥා විමුක්ති ඵලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ දැනටමත් අපි ළඟ තියෙන ප්‍රහාණ කළ යුතු ධර්ම අඳුනා ගන්න ඕනේ. ඒ අඳුනා ගැනීම අපි බණ ඇහිමෙන් සුත්තමේ ඥාණයෙන් කරනවා. ඊට පස්සේ අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කිව්ව පළියටම මේක ඇත්තදෝ නැත්තදෝ කියලා. ඉතින් එතකොට අපිට අපේ ජීවිතේ සංසාරේ මෙතෙක් කල් ගත කරපු ජීවිතයේ හැටියට මේ වගේ ඇත්ත නැත්ත චින්තාමේ වශයෙන් ණය විපස්සනාට තේරෙනවා. මේ පැත්තෙන් බැලුවොත් නම් කාරණාව ඇත්ත තමයි කියන්නේ. ඒකට අර අසුවිරු ඥානය මුල් බැහැ ගන්න. ඒකට කියනවා චින්තාමේ ඥාන කියලා. එහෙම නැත්නම් තර්ක ඥාන කියලා. එහෙම නැත්නම් ණය විපස්සනාව කියලා. ඉතින් එහෙම තේරුම් ගත්ත කෙනෙකුට විතරයි මේක ප්‍රහාණය කිරීමේ වැඩේට බහින්න පුළුවන්. ඇසු පැමිණෙන් බහින්න බෑ. ඇසු පැමිණෙන් මතක හිටින්නෙත් නෑ. ඒක මතක හිටින්නේ හෝ ඒක පිළිබඳව වැඩිපුර ගවේෂණය කරන්නේ ඒක චින්තාමය මට්ටමට නංව ගන්නේ ඒ පිං ඇති ඇත්ත විතරයි. අනික කටියට මේ කණින් ඇහුණ අර කණින් ගියා ඉවරයි. මොනවදෝ කිව්වා තමයි පණට මම දන්නේ මට තේරුන්නේ නැහැ කියලා. එතකොට ඒකෙන් බැස ගැනීමක් වෙන්නේ නැහැ. නමුත් යම කිසි කෙනෙකුට මේක තේරිලා මේක ටිකක් හොයලා බලන්න ඕනේ, විස්තර වශයෙන් බලන්න ඕනේ කියලා. ඒක හොයා බලා සලකලා චින්තාමය වශයෙන් සලකන්න ගියාම තේනවා හැබැයි නේනම් මේක මේ විදිහට බැලුවොත් මට මේ කතාව අදාළයි ඒ නිසා මම මේ කියන මේ දස කාරණා දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ කියලා චින්තාමය ඥාණයෙන් විනිවිද පෙන්වන්න බැරි ගැඹුරක් සඳහා එයා වැඩේට බහිනු. එතකොට මේ වැඩේට බහැපු කෙනා වැඩේට බහින්න හේතු වෙන ධර්මයට අපි කියනවා කුසල ඡන්දේ පහළ වෙනවා. ඒක නිකන් සද්ධාව නෙමෙයි ඒක. දැන් මේක මම කරලා බලන්න ඕනේ. මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා හිතලා බලන්න ඕනේ. ඉතින් එතකොට සාරිපුත්‍ර සාංශේ මතක් කරනවා මේ මිච්ඡත 10 එහෙම නැත්නම් මේ මිත්‍යාර්ථ 10 මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි. ඒකට එකතු වෙනවා මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්ති කියලා දෙකක්. එතකොට අපි දන්න ආර්ය අෂ්ටාංග මාර්ගය අපි දන්නේ සම්මා පැත්තෙන්, සම්‍යක් පැත්තෙන්, පුතුල පැත්තෙන්. විවෘත පැත්තෙන්. දැන් මෙතන කියන්නේ ඒ අටම මිච්ඡා පැත්තේ ඊට අමතරව එකතු වෙලා තියෙනවා මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති. එහෙම නැත්නම් සම්‍යක් විදියට පේනකොට දසාංගික මාර්ගය ඒක පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට සම්මා ඥාන සම්මා විමුක්තිය ඇතුව. ඒ නිසා අපි හුඟව දෙනෙක් මේ කාලේ විශේෂයෙන්ම ඒ ඒ විමුක්ති ලැබුවයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒක නොවෙන්න ඉඩ තියෙනවා. ඒක ඒකේ නාගේ දෝෂේ නෙමෙයි ධර්මයේ හැටි. මේ මේ ඥාන මට තියෙනවා කියලා හිතාගෙන හිටියට ඒක මිත්‍යාර්ථයක්. ඒ විදිහට බලන්න ගියාම මුලින් ඉඳලා ගාවොත් අපි සම්මාදිට්ඨිය කියලා අපි හිතාන ඉන්නවා. නමුත් ගොඩක් වෙලාවට අපි ළඟ තියෙන ගොඩක් මිත්‍යා දෘෂ්ටි. ඉතින් ඒ නිසා මයි ළඟ මිත්‍යා දෘෂ්ටි නැහැයි කියලා කෙනෙක් හිතනවා යට බේත් කරන්නවත් බෑ. බේත් අහන්නේවත් නැහැ. ඉස්සෙල්ලම දැනගන්න ඕනේ මට එimhe බුදු කෙනෙක් දැකලා ධර්මයක් අහලා සංඝයාගෙන් ඇසුරු කරලා සීලක පිළිපදලා දුරු කළ යුතු මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා කියලා දැනගත්තොත් නම් බේත් කරන්න පුළුවන්. ඉතින් බෞද්ධයාට වෙලා තියෙන බේත් කරන්න බැරි ලෙඩක් හදාවිලා තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ අපි සම්මාදිට්ඨිය කියලා. ඉතින් ඒක කවදාකවත් පිළියම් කරන්න බෑ. ඉතින් ඒක නෑ හිතන්නෙත් නෑ අහන්නෙත් නෑ. ඔය බණ අපිට වැඩක් නෑනේ. අපි ළඟ නෑනේ මිත්‍යාදිට්ඨිය. අපි ළඟ තියෙන සම්මාදිට්ඨියනේ. අපි ඕක මේ මුස්ලිම් මිනිස්සුන්ට ගන්නන්න ඕනේ කියලා අපි හිතනවා. ඒ මිනිස්සු ගාව ඉච්චර ප්‍රශ්න නෑ. අපේ විතර ප්‍රශ්නයක් ඇත්තට මේ මිනිස්සු ගාව නෑ. මේ බෞද්ධයෝ ගාව තියෙන ප්‍රශ්නයක්. එදාට වැඩිය අද මේ ප්‍රශ්නේ උග්‍රයි. මේ අවුරුදු 2600ක් ගිහිල්ලා උපැන්න සාතිකේ තිබ්බහම අම්මයි තාත්තයි බුද්ධ ආගම් කියලා අපිත් හිතනවා දෙමාපියොත් හිතනවා අපි බුද්ධ ආගමේ කියලා. ඒ විතරක් නෙමෙයි අපි ලෝකයට බුද්ධ ආගම උගන්වන්නත් යනවා. ඉතින් උන් හැටලා ආවොත් එහෙම ඔබ දන්නවද බුද්ධ ආගම කියලා? මොකක්ද දන්නේ නැතුව අපි අම්මත් බුද්ධ ආගමේ තාත්තත් බුද්ධ ආගමේ බුද්ධ ආගමත් මම පාස්. අනේ ඒ මිනිස්සු ඊට පස්සේ අහන ප්‍රශ්න වලට කටේ තියෙන හරි වන්දා රෙද්ද පල්ලෙන් බහිනවා. අද මේ ධර්ම ප්‍රචාරය සඳහා යන ගිහිල්ලා ඉන්න හුඟක් ස්වාමීන් වහන්සේලාට තියෙන ප්‍රශ්නයක්. මොකද මේ ඒ ධර්මයේ හදාරන අනික් ඇත්තෝ අපි කියන මිත්‍යා දෘෂ්ටිකත්ව අපිට ධර්මයේ දන්නවා කටපාඩම් කරලා තිනවා කරලා තියෙන ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ආපුවාම ස්වාමීන් වහන්සේ උඩු කුරුඤ්ඤා. ඉතින් අපේ ලොකු සාංශ ඉන්න කාලේ කියනවා ජාත්‍යන්තර වශයෙන් ගිහිල්ලා කියනවා එන්න ලංකාවට බුද්ධහම උගන්වන්නම් භාවනා උගන්වන්නම් කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. බැරි වෙලා ආවොත් ලංකාවට පින්නට දන්නේ නැහැ. හැමතැනම තියෙන පූජා. හැමතැනම තියෙන්නේ ඒ নানা ආකාර දේවල් මිසක් ඉතින් කේමනන්ද සාංශ ළඟට ඇවිල්ලා අහනවා අනේ මෙහෙම රටින් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. බැරිද මෙහි බහනා උගන්නන්න. ඉතින් කියනවා ඔය කට්ටිය ගෙන්න ගත්තනම් ඕගොල්ලෝ කරන්න ඒක. මේ ඔයගොල්ලෝ හිතන විදිහ එහෙම කරන්න තැනක් නැහැ කියලා ඒ දසල ඇත්තට මගේ පහසුකම් තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ මිච්ඡා දිට්ඨි පිළිබඳව අපි ඊය කතා කරා. එහෙම නැත්නම් ගිය වැඩමුළුවේ වැඩ දේශනා තුන හතරක් කතා කරා. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් අපි මේ අම්මා අප්පා බුද්ධඝම වුණාට වෙන ධාතිකේ බුද්ධහම කියලා තිබුණාට සෑහෙන මිච්ඡා දිට්ඨියක් තියෙනවා. කොටිම්ම කියන තියෙන්නේ මට 1978 දී ඒ මට කියලා දීපු ධම්මික හමුදුක හැම දිට්ඨියක්ම මිච්ඡා දිට්ඨියක්. සියලු දිට්ඨි ඔක්කොම අයින් වුණාට පස්සේ ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. මොකක් හරි දිට්ඨියක් තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය. ඇහැට මොනව වැටුණත් කැවෙනවා. ඇහැ කැවෙන්නේ නැත්නම් මොනක්වත් නැති වෙලා. ඒ නිසා තියෙන දිට්ටි සේරම අයින් කරන්න ඕනේ. අමාරුයි. ඒ නිසා දැන් කාලේ භාවනා කරන්න බෑ. දැන් කාලේ වැඩක් ඇත්තේ නැහැ කියලා මේ මෛත්‍රී බුදුහාමුදුර වෙනකන් බලාගෙන කට්ටියකුත් ඉන්න මේ කරන්න බෑ. නමුත් හොඳට මේ සාරිපුත්‍ර සාංශේ උගන්වන විදියට මම ළඟ තියෙන ඔව් කොහොමද මම ඒක දැනගන්නේ? මොකද්ද ඒක නැති කිරීමේ ප්‍රතිපදාව? ඒක කරනකොට මම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මිච්ඡා දිට්ඨිය අයින් කළ සම්මා දිට්ඨියට එන හැටි කොහොමද කියලා හොයලා බැලුවොත් ඒක බුදුජානන්සේ වැඩ ඉන්න කාලෙත් ඒක එහෙමමයි අදත් එහෙමමයි මතු මහල වෙන මෛත්‍රී බුදුසසනසෙත් ඔච්චරම තමයි. ඒ නිසා කරනවා නම් දැන් නැත්තම් කවදාවත් වෙන්නේ නැහැ. යම් හේයකින් යම් කෙනෙක් ගාව ඉතුරු වෙච්ච මිච්ඡා දිට්ඨියක් තියෙන කියන්නේ වැරදි දෘෂ්ටියක් වැරදි දැක්මක් තියෙනවා නම් ඒකට අනිවාර්යෙන් පහළ වෙන හැම සංකල්පනාවක්ම මිච්ඡා සංකප්ප. මිච්ඡා දිට්ඨි උල්පතෙන් පහළ වෙන හැම සංකල්පනාවකම මිච්ඡා සංකප්ප. ඒ නිසා අපි අවබෝධ කරගත්තොත් මිච්ඡා සංකප්ප සහ සම්මා සංකප්ප කියලා පොතේ සඳහන් වෙලා තියෙන මූලධර්ම අනුව බැලුවොත් මිච්ඡා සංකල්ප වලට ප්‍රසිද්ධව පෙන්ලා දීලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වන සම්මා සංකල්ප වල විරුද්ධ පැත්ත පෙන්ලා දීලා තියෙන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා. ওই විතක්ක කියන පදය සංකප්ප කියන පදයට සමානාර්ථ පද. ඒ නිසා මේ මිත්‍යා විතක්ක නැත්නම් මිත්‍යා සංකල්ප කියලා කියන්නේ මේ ඉඳුරම් පිනවීම සඳහා තියෙන ආසාවල් නැත්නම් ඒ සඳහා හිතන හිතවිලි. අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් ඇහැ පිනවන්න ඕනේ. කන පිනවන්න ඕනේ, නාසය පිනවන්න ඕනේ, දිව පිනවන්න ඕනේ, කය පිනවන්න ඕනේ, හිත පිනවන්න ඕනේ කියලා ඒ තියෙන ඇහැ පිනවන්න දැන් තියෙන දෙයට අමතර දේවල් හොයන්න හදනවානේ. ඇහැට දැන්ට ලැබිලා තියෙන පිනවන නැත්තම් චක්කු විඤ්ඤාය රූප වෙනුවට අපි තැන් තැන් වල යමින් රූප බලනවා. එහෙම නැත්තම් රූප වාහිනිය gedera ගෙනත් තියාගෙන ඉන්නවා. নানা ආකාර රූප දකින්න. ඉතින් දකින්නකොට අපි හිතන එක සැපක්. අනේ අල්ලපු ගෙදර කට්ටියටත් පෙන්වන්න ඕනේ. දරුවන්ටත් පෙන්වන්න ඕනේ. එහෙනම් ඒක රෙකෝඩ් කරලා තියන්නලා බලන්න ඕනේ කියලා අර රූප බලන්න තියෙන ආසාව. ඒක දස්සන කාමෙත් කියනවා. ඒකම තමයි කාම දස්සන කියන්නේ. ඒ වගේම සද්ද පිළිබඳවත් පුදුමාකාර ආසාවක් තියෙන අපට අල්ලවක දෙට නැති සද්ද જાති. විවිධ රටවල් වල සද්ද. විවිධ සංගීත. එහෙම නැත්නම් කුරුළු සද්ද. Dolby system, mono system. নানা ප්‍රකාර දාගෙන ඉතින් අපි සංකල්පමවනවා ලෝකයම පරිේෂණ කරනවා මේ සද්ද වලින් රස විඳින්න. ඉතින් තියෙනවා දැන් ක්‍රම ඔළුව කන් දෙකටම ඒ මේ ear plugs ගහලා නැත්නම් දාගත්තාම මේ මේ earphones සංගීතයෙන් පුළුවන් පළවෙනි ධ්‍යානෙ මෙන්න මේකයි කියලා අඳුල්ලා දෙන්න. ඒකේ ටැනලක මාරු කරපුවා ඕන දැන් දෙවෙනි ධ්‍යානට යනවා. ඒකට ප්‍රීති සුඛ පහළ වෙනවා. ඊට පස්සේ තුන්වෙනිකදී සුඛ පහළ වෙනවා, උපේක්ෂා පහළ වෙනවා කියලා මියුසික් තියෙනවා. ඕන කෙනෙකුට මේ භාවනා කරන දඟලන්න ඕනේ නැහැ. CD එක සල්ලි දීලා ගත්තාම CD player එකත් ඒක ඒක දාගත්තාම මියුසික් කරන් දෙනවා. ඒකෙන් පුළුවන් නිවන් දකින්න. නැත්තම් මුගක් කළා නිවන් දකින්න නෙවෙයි. ඒ ධ්‍යාන ලබා ගන්න. ඉතින් ඒ ඒ තරමටම මේක පුරුදු කරලා තියෙනවා. අපි හිතනවානේ බොහොම දියුණුවට පුරුදු කරලා තියෙනවා. ඒකම නාසයට එන ගඳ විවිධාකාර ගඳවල වලින් මිනිසුන්ගේ රසායනික ශරීර වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා විවිධ ගඳ සකස් කිරීමෙන් මේ මිනිසු පිනවන්න හදනවා. ඉතින් ඒක සුපර් මාකට් එකක් ඇදවලු ඒ ආයේ ආහාර තියෙන කබඩ් එක ළඟට යනට ඒ ආහාර සුවඳ එනවලු. මස් තියෙනකට යනට මස් බදින සුවඳ එනවා. ඒ ළඟ හරියේ වෙනමම සුවඳ જાතියක් වෙනවා. ඒතරින් ගියාම මිහිරි රස තියෙන පැණි රස යනකොට ඒ වගේ සුවඳ එනවා. ඉතින් ඒ මනුස්සයා කියනවා ඒ ඒකේ මේ හැම තැනම ගියාම එදී ගන්න හිතනවලු. හැබැයි මම මේ টয়ලට් බඩු විකුණන එක ළඟ තියෙන කබඩ් එක ළඟට යන්නේ නැතිලු. ඒක ඉතින් කක්කුසි ගඳ එන්න හදලා ඇති. නැත්නම් ඉතින් පින්නට නැහැ මිනිස්සු හැදුවා චිත්‍රපටි මේ ශ්‍රාව්‍ය දෘශ්‍ය එන ගමන් ගඳ එන්න රූප බලනවා සද්ධාහන ගමන් ඒට අදාළ ගඳ එන්න වැළුව ඒක අසාර්ථක වුණා. තියෙනවා නම් අපේ හිතන එක දිනුවක් කියලා. විවිධ ගන්ධ જાති ලැබෙන එක හරි දිනුවක් අපේ. ඒ තමයි ඒ ඒ කාම සංකප්ප වලින් කරන්නේ ඉද මේ රූප වාහිනී හදනවා, ඉද ශබ්ද වාහිනී හදනවා, විවිධ ගඳ වාහිනී හදනවා. ගඳ වාහිනී බලන්න ඕන නම් කිහිල්ල පොඩ්ඩක් ඉඹල බලන්න. එතකොට ඔන්න ගඳ. ඉතින් ඒක ආමතු කෙනෙක් කියන එක කියන්න හොඳ නැහැ. මේ පට්ට දව් අවුවේ පින්ඩපාත යනකොට පොලිමේ හදලා තිබුණලු මේ කුඩ අල්ලන්න. හාමුදුරන්. ඉතින් අරමංශය කොඩේ උස්සගෙන යනකොට කිහිල්ල ගඳ කෙලින්ම හාමුදුරන් දෙනවලු. හරි සෞත්තු කියලා තිබුණා. කුඩේ නැත්තම් හොඳයි කියලා. අරමංශය පට්ට අවුවේ හිටගෙන ඉඳලා ඉඳලා කුඩේ උස්සගෙන ඉන්නකොට හාමුදුරන් කිලින්ම සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ රස ಜಾති. අද බලන්න ඕනම ලංකාවේ හන්දියකට ගිහිල්ලා විවිධ රටවල් වල විවිධ කෑම ಜಾති හදලා තියෙන හැටි. චීන කෑමද, ජපන් කෑමද, සයිවර් කෑමද, එළවලු විතරක් තියෙන ආහාරද, බ්‍රහ්මණ හෝටල්ද, පොල්ලතු කඩද පුදුම තොගයක් තියෙනවා. තාම එක එක්කත් සන්තෝෂයටපත් වෙලා තියෙනවා. ඡන්දෙත් කියන්නේ අපි ආපහු මේ මේ දේවල් දෙන්නම් කියලා. උදේ කාපියෝන් දවල් වෙනකොට ආයෙ බඩගිනි කියනවා. දවල්ට කාපු එක ආයෙ රැ වෙනකොට බඩගිනි කියනවා. කැවිල්ල ඉවරයක් නැහැ. සූප ශාස්ත්‍රයේ කිලවරක් නැහැ. යාන වාහන ඇඳ පුටු කොට්ට මෙට්ට බලන දැන් ඕනේ මධ්‍යම පන්තික තියෙන දේවල් එදා වලව්වක තිබුණෙත් නැතිවනේ තියෙන්නේ. ඇඳ පුටු කොට්ට මෙට්ට සාමාන්‍ය එදා මහරජා කෙනෙක්ගේ ගෙදරක තිබුණ නැතිව දැන් සාමාන්‍ය ගෙදරක තියෙනවා. ඉතින් යති බන්නෝට අපි සෑහෙන කාම සංකල්ප දිගේ ඉදිරියට කියලා තියෙනවා අපේ අම්මලා තාත්තලාට වැඩිය. අත්තම්මලාට මුත්තම්මලාට වැඩිය. අත්තම්මලා මුත්තම්මලා ඉන්න කාලේ ඔය කණ්ඩ කොටණ්ඩයි පහන පහන තියණ්ඩයි දොරටවණ්ඩයි තිබුණේ වංගෙඩිය විතරයි ගෙදර. වෙන මොනම උපකරණයක්වත් නැහැ. ගමරාල තිබුණු එකම වටින දේ කණ්ඩ කොටණ්ඩයි දොරටවණ්ඩයි ඉඳ පහන තියණ්ඩයි වංගෙඩිය විතරයි. දැන් ගෙදරක වංගෙඩිය විතර තිබුණොත් හැදෙන්න ළමයි අම්මලාගේ කෙස් ගලවයි. එහෙම කොහොමද මේ වැදගත් අමුද්ද ගෙදිට එනකොට වංගෙඩිය විතරක් පෙන්වන්න පුළුවන්ද මේකට ඒ වෙලාවට හරි කමන්නේ පුරුසෙට්ටක් ගෙදිටයක් ගෙනත් තියන්න පාදි කියලා ඉතින් ලොකු සාන්තින කාලේ කියනවා සාර්ලිස් මාස්ටරුයි ඩැනියෙල් මාස්ටර් කෝලා දෙන්නේ කියලා බොහොම දක්ෂ චිත්‍ර ශිල්පී. ඉතින් මේ මාස්ටර් දෙන්නම සාමාන්‍ය දුප්පත්ලු. ඉතින් අර එක මාස්ටර් කෙනෙක් අනික් මාස්ටර් කෙනෙක් හම්බෙන වෙලාවේ ඈත ඉඳලා බලනකොට හොඳ පුටු සෙට් එකක් ගෙනත් තියෙනවා වගේ පිටි ඇඳලා තිබ්බලු ළඟට ගිහිල්ලා බලන චිත්‍රයක් විතරයි. ඈත ඉඳලා බලනකොට වෙන්නේ පුටු සෙට් එකක් තියලා තියෙනවා වගේ. පුටු සෙට් එකක් නැතුණා චිත්‍රයක් කර දෙවොත් වටිනවා. ඉතින් මේ සටන මේකට කියන්නේ කාම සංකල්ප දිගේ අපි සෑහෙන්න ඉස්සරහට ගිහිල්ලා තියෙන. ඉස්සරහට තව යයි ටික කාලයක්. ඊට පස්සේ ඕක අනිත් පැත්ත හැරෙනවා. ඉතින් මේ කාම සංකල්ප වැඩෙන්න වැඩෙන්න අල්ලපු giderදී මේ gider නැත්තම් ව්‍යාපාද සංකල්පයක් පහළ වෙනවා. එක්ක අල්ලපු gider මියව මරන්න ඕනේ. ඒක නැත්නම් අල්ලපු gider හොරකම් කරන්න ඕනේ. ඒ මොකද මේ gider ළමයින්ට කවදාකවත් හැරසීමක් නැහැ. මොකද අල්ලපු giderට වැඩිය ලොකු එකක් තියෙනවා. පිටින් රණ්ඩුව. හැම වෙලාවෙම ඇඩ්වර්ටයිස් කරන්නේ නැත්නම් වෙළඳ ප්‍රචාර කරන්නේ ඕගොල්ලෝ ගෙදර මේ අල්ලපු ගෙදර මේ වගේ එකක් තියෙනවනම් ඕගොල්ලෝ ඊට වැඩි ලොකු එකක් ගන්න. මොකද මේ අපිට රූප පෙන්වන්නද? නෑ ඒ කම්පැනිට ලාභ ලබන්න. ඉතින් පුදුම ඊර්ෂ්‍යාවක්, පුදුම තරංගයක් නගරවල, වාහනවල තරංගේ, ඇඳුම් පැළඳුම් වල තරංගේ, කැම බීම වල තරංගේ. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට මේ බඩ පුරවා ගන්න මූලික අවශ්‍යතාවයන් නෙවෙයි එන්නේ ඒ මූලික අවශ්‍යතාවන් ඉක්මෝලා ගිහිල්ලා සුඛපභෝගී වෙන්න වෙන්න පුදුමාකාර දුකක් පුදුමාකාර අසහනයකටපත් වෙනවා අල්ලපු gedara තියෙනක අපි ළඟ නැහැ කියලා. ඉතින් ඒක ව්‍යාපාදයට වැටෙනවා විහිංසාවට වැටෙනවා. Taman හරියට දුකෙන් ගත කරන්නේ අපේ දරුවන්ට මේ මේ සැප දී ගන්න බැරි වුණයි කියලා. සැප නැත්තම් ප්‍රශ්නයක් නෙමෙයි අල්ලපු gedara තියෙනක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ නිසා මිනිස්සේ කුදේ ඉඳලා හැඳ වෙනකම් කරන කල්පනා ඒව වැටෙනවා කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. ඉතින් මේක මිනිස්සු අතර 100%ක්ම තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් ඔච්චරමයි තියෙන්නේ. ඒ නිසා කවුරු හරි අඩු ගානේ මේ භාවනා කරනකොට තමයි ඒක හුඟක් අහුවෙන්නේ. කාට හරි කල්පනා වෙනවා නම් මේ වගේ තැනකට ඇවිල්ලා භාවනා කරනකොට මට දැන් ඇවිල්ලා තියෙනවා අරමුණු තලාගෙන අරමුණු ඔබාගෙන සංකල්පයක් විකල්ප විතර්කයක් මේ විතර්කය කාම විතක්කයක් කියලා දන්නවනම් ලොකු දැනීමක්. එයා දැනගන්නනේ කාම විතක්කය ව්‍යාපාද විතක්කෙන් වෙනස් කියලා. ව්‍යාපාද විතක්ක කියන්නේ තරහ, කාම විතක්ක කියන්නේ ආසාව. ඉතින් කාට හරි කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් මම මේ සක්මන් කර කර ඉන්නකොට මට විතක්කයක් ආවා කියන වෙනුවට මට ආපු විතක්කේ ආසාව හා සම්බන්ධ විතක්කයක්. මට ආපු විතර්කයේ ද්වේෂය හා සම්බන්ධ වෙච්ච විතර්කයක්. ඒ නිසා මට ආවේ කාට හරි වනස් හිතවිල්ලක්, කවුරු හරි විහිංසාවක් කියලා හිතවිල්ල නම් නරක තමයි. කාම ව්‍යාපාද විහිංස. නමුත් මට ආපු විතක්ක මේකයි අර දෙක නෙවෙයි කියලා දන්නවනම් ඒ කෙනාගේ කමඨාන් වාර්තාව අහනකොට විතක්ක කියලා කියන්නේ එයා. එයා කියනවා අරමුණේ නම් හිත නැහැ. ආවේ විතක්යක් බව දන්න හැබැයි විතක්කේ මෙන්න මේකයි කියලා හරියට කැඳේ ගල බේරුවා වගේ විතක්කේ දැනගන්න පුළුවන්. ඒක මිච්ඡා විතක්කයක්. මේ මිච්ඡා විතක්කේ විතක්කේ වශයෙන් දැන ගැනීම වැටෙන චිත්තානුපස්සනාව කොටසට. ඒක සාමාන්‍ය මේ කායනුපස්සනාව දිනු කරපු නැති කෙනාට අහු වෙන්නේ නැහැ. කායනුපස්සනාව දිනු කිරීමට අපි සාමාන්‍ය කරන මේ ආනාපාන හිත තියාගෙන ඉන්නවා. වම දකුණ හිත තියාගෙන ඉන්නවා සක්මනේ. නැත්නම් පිම්බීම හැකිලිම තියාගෙනකොට හිත එහෙම දුවනවනේ. ඒ දුවනකොට නිකම්ම නිකන් දුවනවා කියන වෙනුවට දිව්‍ය සද්දයකටද වේදනාවකටද නැත්නම් විතක්කයකට හිතවිල්ලකටද කියලා දැනගන්න එක ඒ යෝගාවචරය කිව්වේ නැත්නම් අහගෙන ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ හිත පිට ගියයි කිව්වා හරි. නමුත් හිත පිට ගියේ මොකේටද කියලා නම් කරන්න පුළුවන් නම් හිත පිට යන්නේ ගැන ද්වේෂ කරන්නේ නැතුව හිත පිට යන ගැන පශ්චාත්තාප වෙන්නේ නැතුව නම් කරන්න වෙන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු හිත පිට ගියේ හිතවිල්ලකට කියලා. හරි. දැන් ඒ හිතවිල්ල ආසාව සම්බන්ධ හිතවිල්ලක්ද තරහා සම්බන්ධ හිතවිල්ලක්ද නැත්නම් කවුරු හරි පිළිබඳව හිංසා පිළිබඳ හිතවිල්ලක්ද කියලා තුනම හොඳ නෑ. නමුත් මේ තුන අතර වෙනස දන්නේක හොඳයිනේ. මේ තුනේ මේකයි ආවේ අර දෙක නෙවෙයි කියලා දන්නවනම් ඒකේ යෝගාවචරය විසින් නිරීක්ෂණය කළ යුත්තක් කොච්චර නිරීක්ෂණය කරත් වැඩක් නෑ. කමඨාන් වාතාවරණය දැම්මේ නැත්තම්. නිරීක්ෂණය කරාට ලාභ ලැබෙන්නේ නෑ. හරියට ඒක වාර්තා කරන්න. වාර්තා කෙරුවා නම් ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. මොකද අපේ තේරවාද සාසනයේ පුදුමාකාර උත්තර තොගයක් තියෙනවා. හැබැයි ලෙඩේ අල්ලගෙන ඉන්න ඕන. මට තියෙන්නේ අසවල් ලෙඩේ කිය. ඒකත් කියනවා ඔය එකට එකවරකට හදිසියකට කාම විතක්කයක් ආවට එහෙම කරන්න එපා. ආයෙසරයක් හිත පිට යන බලන්න කාම විතක්කයක්මද? ආයෙසරයක් හිත පිට යන බලන්න කාම විතක්කයක්මද? නැත්තම් හිතවිල්ල වෙන සද්දයක්ද වේදනාවක්ද නැත්තම් වෙන හිතවිල්ලක්ද කියලා එතකොට මේ යෝගාවචරය කාම විතක්යක්ම නැවත සහතික කරන්න බලනකොට කාම විතක්ය පිළිබඳ තරහක් හෝ අමනාපයක් එන්නේ නැහැ. මොකද එයා දන්නවා කේ එන්න දීලම බලන්න ඕනේ මයි ළඟට වැඩියෙන් එන්නේ මොන විතක්යද කියලා. ඉතින් ඒ අනුව අපේ විසුද්ධි මාර්ගයේ කියනවා මෙයා කාම චරිතයක්. මෙයා ද්වේෂ චරිතයක්. ආදි වශයෙන් චරිත වෙන් කරන්නේ මධ්‍යස්ත සියුම් අරමුණකට හිත තියාගෙන ඉන්නකොට නැත්නම් මූල කර්මස්ථාන හිත තියානකොට ඒක කඩාගෙන යනවනේ ආගන්තුක විතක්ක වලින්. අන්නේ ආගන්තුක විතක්කේට තුක් නොදකින් කියන්නේ නැතුව ඒකට මූණට කෙල ගහන්න නැතුව මේක මොකාද කියලා බලන්න. අර නෙමෙයි මෙයාමයි කියලා බලන්න අපි කොච්චරක් උපේක්ෂකව හිතවිලි විතක්ක සංකප්පෙන් දැරලා මේ සංකප්ප පොදියට තොගේට කතා කරන්නේ නැතුව සිල්ලර කතා කරන්න මට ආවේ කාම විතක්කය. මට ආවේ පටිඝ විතක්කයක් නැත්නම් විහිංසා විතක්කයක්. ව්‍යාපාද විතක්කයක් කියලා. ඉතින් ඒ එනකොටම අස්පනා පිටම උණු උණුවේම එන විතක්කේ අඳුනගන්න සුතමේ ඥානෙ තිබිලා බෑ. සුතමේ ඥානෙ එහා ගිය චින්තාමේ ඥානෙ තියෙන්න ඕනේ. ඒ කියන්නේ කාම විතක්කයක් එනකොට ඒක ව්‍යාපාද විතක්කයක් නෙවෙයි කියන එක විහිංසා විතක්යක් නෙවෙයි කියන එක සම්මා විතක්යක් නෙවෙයි කියන එක දැනගෙන පොතේ දැනුමින් දැනගෙනම ඇති. මේ යොදවලා බලන්න ඕනේ. ඉතින් හරි අමාරුයි මේ විතක්ක වැරදි දේවල් ඕවා එන එක හොඳ නෑ මම මේවා නැති කරන්න ඕනේ කියලා වනස්සිතවිල්ල තියෙන කෙනාට එන විතක්කේ කාම විතක්කයක්ද ව්‍යාපාද විතක්කයක්ද විහිංසා විතක්කයක් දකින්න ඉස්සෙල්ලම කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ විතක්ක නැතික නැටි කියලා දෙන්නේ කියලා. මේ අමුත්ත ගෙට එන්නත් ඉස්සෙල්ලා දොර වහලා. ඉතින් ඒකෝට අපිට කවදාකවත් පණිවිඩ දැනගන්න හම්බෙන්නේ නැහැ. අමුත්තා කවුද කියලා දැනගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ අමුත්තා සහ පණිවිඩේ දැනගන්නා සුළුව මට විතක් වෙන්න පුළුවන්. මේ කොයි එකද එන්නේ කියලා බලන භාවනාවට අපි කියන විපස්සනා භාවනාව කියන. එන එන විතක්කේ එන්නත් ඉස්සලා අයින් කරලා ක්‍රමයක් තමයි සමතෙදී කරන්නේ. සමතෙදී එන්නත් ඉස්සලා දුරුවන් කරන්න හදනවා. ඊට පස්සේ සමතෙන් ගිහලා පස්සේ විපස්සනට යනකොට ආයෙත් අර වැඩේ කරන්න ඕනේ. නමුත් අද පවතින විශේෂයෙන්ම ලංකාවේ පවතින මේ භාවනාවලදී හුඟ වෙලාවකට ගොඩාක් රාජකාරී තියෙන පවුල් දරු අමුදරුවන් රකින්න රැකී රස්සාවල් කරන අයට මේක කියලා දුන්නොත් කියන්නේ සුතමේ වශයෙන් කියලා දීලා චින්තාමේ වශයෙන් කියලා දීලා මේ මට හිත පිට යනවා කියන්න එපා. හිත පිට යන්න ලෑස්තිලා ගිහිලා හිත පිට යන්නේ සද්දෙටද වේදනාවටද හිතවිලටද කියන්නේ. හිතවිලි කියන්න එපා. ඒ හිතවිල්ල කාම හිතවිල්ලක්ද ව්‍යාපාද හිතවිල්ලක්ද විහිංස හිතවිල්ලක්ද කියලා නම් කරන්න. ඉතින් අර සදාචාරවාදියාට හිතන නෑ නෑ නෑ ඒක හරි නෑ. ඒ විතක්කය දුරුවන් කරන්නයි බලන්න ඒක මේ මොන විතක්කේද කියලා දැනගන්න බෑ කියලා. ඒක හරියට කියනවා නම් මේ රෝග ලක්ෂණ දැකලා රෝග මූලයේ හොයන්නේ නැතුව වෙදකම් කරනවා වගේ වැඩක්. ඒක මහා භයානක දෙයක්. රෝග ලක්ෂණ වලට වෙදකම් කෙරුවට රෝග ලක්ෂණ අඩු වුණාට රෝග මූලයේ තියෙනවා. ඉතින් අද තියෙන භයානකම දේ තමයි ඔක්කොමලා මේ Taman මේක ලෙවෙන්නේ නැති ලෙඩේ කියලා හිතාගෙන බේත් බොන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අර නියම සුදුසුකම් ඇති දොස්තර කෙනෙක් එක බලලා ඇත්තටම මේ මූල බීජය මේකද රෝග ලක්ෂණය මොකද කියලා දන්නේ නැතුව බෙහෙත් බොන්න පටන් ගත්තට පස්සේ මේ බෙහෙත් වලින් හටගන්න ලෙඩ කියලා જાතියක් තියෙනවා. ඊට්‍රෝජෙනික් ඉෆෙක්ට් නැත්තම් කියනවා බෙහෙසජ්ජ සමුට්ඨිත රෝග. අද මානවයට තියෙන හරියක් තියෙන බෙහෙතෙන් හටගත්ත ලෙඩ. මොන විදිහෙන්වත් සනීප කරන්න බෑ. මොකද ඔක්කොමලා දොස්තරලා. ඔක්කොමලා එක එක කරන්න බෙහෙත් දෙනවා. ඔක්කොම කියනවා ඔය ලෙඩේ ආවනම් මේක ගන්නයි කියලා. ඉතින් එහෙමනම් අර දොස්තර මහතුරු අවුරුදු 5ක් විශ්වවිද්‍යාල කියලා ඉගෙන ගන්න ඕන කම නැහැ ඊට පස්සේ MD එක කරන්න ඊට බැරි යනවා. විශේෂඥයෙක් කියන්නේ. මොකටද එහෙමනම්? ෆාමසිස් කෙනෙක් වෙච්චාම හරිනේ. එහෙම හරියන්නේ නැහැ. ඒකේ සාත්‍තරයක් තියෙනවා. ලෙඩේ මොකද්ද කියලා දැනගෙන වේදකම් කෙරුවොත් සනීප වෙයි නිෂ්ඨාවට. රෝග ලක්ෂණ වලදකම් කරන්න ගියොත් රෝග ලක්ෂණ නැති වෙයි වෙන කොහෙන් හරි ලඩක් මතුවේ. ඉතින් අද තියෙන්නේ මලේසියරත් පහසුවටත් ඕවර් ද කවුන්ටර් බෙහෙත් බීලා. නිකන් ඉල්ලපුවාම දෙන බෙහෙත් જાත් තියෙනවනේ. ඔක්කොමලගේ බෑග් වල පැන්ඩෝල් තියෙනවා. ඔක්කොමලගේ බෑග් වල පැනඩීන් තියෙනවා. ඒ වගේ බෙහෙත් ටිකක් තියෙනවා ලෙඩ වෙන්න ඉස්සල්ලාම. ඉතින් අරයා ගිහලා මෙයාට බෙහෙත් දෙනවා මෙයා ගිහලා අරයට බෙහෙත් දෙනවා. අන්තිමට දොස්තර ගාවට යනකොට දෙන්න තියෙන සැරම බෙහෙත දීලා අර දොස්තර පටන් ගන්න බෙහෙත් පන්ති පටන් ගන්න විදියක් නැති වෙලා. ආන්නේ වගේ තමයි විතක්කේ එන්නත් ඉස්සලා අයින් කරන වෙනුවට මේක මොකාද කියලා බලන එක මේ කාම විතක්කයක්ද ව්‍යාපාද විතක්කයක්ද විහිංසාවිත මොකද මිච්ඡා විතක්ක තුනයි තියෙන්නේ ඉන් එහාට නැහැ ඒක පුත්‍රජානනාංශයේ ගිරිමානන්ද සූත්‍රයේ ගතමාචානන්ද පහාන සංඥා ඉදානන්ද බික්කු uppannam කාම විතක්කං ව්‍යාපාද විතක්කං විහිංසා විතක්කං නාදි වාදේති පජහත විනෝදේති බියන්ති කරෝති අනභාවං ගමේති ඉතින් මේ තුනට දාලා එන එන ප්‍රශ්නේ එනේන විතක්කේ මේ තුනට දාලා උගන්නන එක කෙනෙක් ලෑස්තිලා ඉඳලා වார்த்தාවට කමඨාන් වර්ථ දානවා කියන කොහොමකෝ කමාරුයි කිව්වට සර්වඥන්සේ දේශනා කරනවා <clears throat> යමක් දකිනකොටම ආනකොටම ගන්ධ රස බලනකොටම මේ ආශාව උපදින එක ද්වේෂය උපදින එක බුදුම ගොරෝසු දෙයක් කියලා එච්චර අමාරු නෑ කියලා කියනවා. අපි යමක් දකිනකොටම ඒ දකින්න දේ ප්‍රියමනාප විදියට දකින්නවාද අප්‍රියමනාප විදිහට දකින්නවද කියන එක එච්චරම සියුම් නෑ. බලන්න ඕනේ නම්. ඒ නිසා යමක් දිහා බලනකොටම ඒ දේ අපි පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් දිහා බලනවා. ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් දිහා බලනවා. නැත්නම් මලක් දිහා බලනවා. නැත්නම් සරුවචන වහන්සේ දිහා බලනවා. එහෙම නැත්නම් ප්‍රභාකරන් දිහා බලනවා. ඉතින් බලනකොටම ඕක පිළිබඳව මනාපේ යමනාපේ අනිවාර්යව පහළ වෙනවනේ. ඒක ඕලාරිකම් පටිච්චසම්පන්න සංකතක්. බොහොම ගුරුසු දෙයක් ඒක. ලෑස්තිලා යන කෙනාට. මේ ලෑස්ති වෙන්න ලෑස්ති වෙන්න සතිමත් වෙලා තියෙනවා මම දැන් මේ කරන්නේ බලන එක මම බැලුවේ ආසවල් වස්තුව එතකොටම මට මන අපේ ආවා එතකොටම මට අමනාපය ආවා එහෙම නැත්නම් මනාපමනාප දෙක මැදි තත්ත්වයට ආවයි කියලා ආනාපානේ බල්ල මන් දැන් ඉන්නේ ආනාපානේ කියලා පුරුදු කරපු කෙනාට ආස්වාසේ බල්ල මන් ඉන්නේ ආස්වාසේ කියලා දන්න කෙනාට ආස්වාසේ බල්ල මේක ප්‍රස්වාසේ නෙවෙයි කියලා දන්න කෙනාට හොඳට ගොරෝසුයි. එහෙම නැති කෙනෙකුට දන්නෙත් නැහැ. දකින්නකොටම ගැරන්ඩියා මීයක් දැක්කා වගේ ගිලලත් ඉවරයි. අය හැරෙන්න ඉඩක් නැහැ. මීයක් දකින බූසෙක් වගේ උට අය මන භාවනා කර කර ඉන්න වෙලාවක් නැහැ නේ. ඌ පැන්න ඇල්ලුවා. ආනේ වගේ අපේ හිතෙත් තියෙනවා මේ මුර්ග ගතිය. ඒකට කියන්නේ උර්ග ගති කියලා. අරමුණක් දකිනකොටම ඒක පිළිබඳ තීන්දුව කරලා ආයේ කාටවත් මොකුත් කියන්න බෑ මම මේ කතා කරන්නේ දැකලා මම මේ කතා කරන්නේ අහලා මටත් වෙනවද උගන්නන්න මම මේක දැකලානේ කතා කරන්න කියලා කියනවා. නමුත් ඒ කෙනා ඒ දේ දකින්නවත් එක්කම හිත පෙරලි වෙන හැටි. මනාපෙට හෝ අමනාපෙට. නැත්තම් මනාපමනාට හිත පෙරලෙන හැටි ඒ මනුස්සයාට ආවේනික ලක්ෂණයක්. ඒ මනුෂ්‍යයා තියෙන පිළිකාවක්. ඒ මනුෂ්‍යයා තියෙන මානසික අධහනයක්. ඉතින් එයාට පුළුවන් නම් කියලා දෙන්න. දැන් ওই දේ දැක්කට ඔබට තරහ ගියාට තව කෙනෙකුට ආසාවක් එනවා. ඒ නිසා වස්තුවේ නෙවෙයි තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මේක දිහා බලලා ඒ දේ දකින්නකොටම තරහ ආවේ මගේ හිතේ දුර්ලකමකට මිසක් බලන වස්තුවේ නෙවෙයි කියලා කියන්න ගියොත් මං හිතන්නේ දික්කසාද වෙන ගතිය වැඩි වෙයි කසාද වලට වැඩි. මොනම හේතුවකින්වත් කවුරුත් හිතන්නේ නැහනේ මේ බලන දේ නෙවෙයි බලන දේමනේ ද්වේෂය තියෙනවා කියලා හිතන්නේ. බුදුජානස උගන්වන්නේ බලන දේ පිළිබඳ द्वේෂය එන එක උඹේ දුර්වලකම. ඒ උඹ හැදිච්ච හැටි. තව කෙනෙකුට ඒක මනාප වෙන්න පුළුවන්. ඒක නිසා බුදුජානසේ දේශනා කරලා තිනවා නති කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනීති ඡන්දා. මේ ලෝකයේ තියෙන කාමය කියන්නේ බාහිර වස්තු නෙවෙයි. ලෝකේ තියෙන විචිත්‍රත්වයේ නෙවෙයි කාමය කියලා කියන්නේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. සංකප්පරාගෝ පුරිසස්සකාම. මය ළඟයි සං මගේ මේ සංකල්පයක් තියෙනවා. අහවල් දෙයට මම මනාපයි. අහවල් දෙයට අමනාපයි. ඒ සංකල්පේ මම බොහොම රැකගෙන ඉන්නවා. ස්ත්‍රියවකට පුරුෂයෙක් දකින්න එක බුදුදහමෙන් දසන එකට දෙනවා. පුරුෂයෙකුට ස්ත්‍රියවක් දකින්න එක. ඒතර පුරුෂයෙකුට පුරුෂයෙක් දකින්නකොට ස්ත්‍රියවට ස්ත්‍රියවක් දකින්නකොට ඒකෙන් නෑ. එකම ස්ත්‍රියව අධ්‍යා පුරුෂයෙක් දැක්කොත් රාගයෙන් බලන්න. ඒ ස්ත්‍රියව තමන්ගේ ස්වාමිපුරුෂයාගේ හොරගෑනි නම් මේ ස්ත්‍රියට අරක පෙන්නේ කන්‍යම් මරඤ්ඤන්නේ. කපන්න ඕනෝකි, පට්ට ගහන්න ඕනෝකි කියලා නේ කියන්නේ. සංකප්ප රාගෝ පුරුෂස්සකා. ඒ අවුරුදු 4ක විතර ළමේ කොයිද වන්දනේ මං ඇහුවා. එළම කතා කරලා කියනවා මේ ප්‍රශ්නේ තියෙන්නේ ওই සංස්කාරවල තමයි. අපි යමක් දැකලා ඒක සංස්කරණය කරගන්නේ මේ වෙලාවට මන අපේ දමනාවේද කියලා. මේ ඒ අනුව තමයි අපි යාට ක්‍රියාත්මක කරන්න කියලා මෙයා තාත්තට කියනවා. ඒ තාත්තා අහනවා මොකද්ද පුතායි ඔයාට තේරෙන විදිහට සංස්කාර කියන්නේ තාත්තා මෙයා ඔයාට ඔයාගේ මයියට ඔයා මල්ලිනේ. වගේ මල්ලිට ඔයා අයියානේ. මට ඔයා තාත්තනේ. අල්ලපු ගෙදේකනට ඔයා මාමනේ. දැන් ඔයාලට පේනවද මේ එකම තාත්තා එක එක නඩ එක එක විදිහේ නෝක තමයි සංස්කාර කියන්නේ කියලා. ඊ තාම බහ තෝරනවා ඇති පුංචි ළමෙක් කතා කරලා කියනවා එකම උඹ මේ අයියාට මල්ලි වෙනවා. මල්ලිට අයියා වෙනවා. මම උඹට තාත්තා කියනවා. අල්ලපු ගෙද බබා කියනවා උඹට මාමා කියලා. එච්චර තමයි. මේක දෙහෙට කී දෙනෙක් නම් දානවා. ඒ වගේ අපි දකින්නකොටම යම් කිසි දෙයක් ඒ විශේෂෙහි මනාපමනාප පහළ වෙනවා. ඒ පහළ වෙන එක අණුව තමයි ඒ කණ්ණාඩි අණුව තමයි ඊට පස්සේ කතන්දරය යන්නේ. ඉතින් අපි දන්නවනම් නැත්නම් මෙහෙම ඒ බලන වස්තුවේ රාගේ ద్వේෂේ නැහැ. ඒ බල වස්තුව බලන උඹේ හිතේ තමයි මේක තියෙන්නේ. හැබැයි ඒක අල්ලගත්තොත් ඒකේ වස්තු බලන්න ඉස්සලා නැහැ. එතනම සංකතයක්. එතනම බහට ගන්න දෙයක්. බොහොම ප්‍රසිද්ධ දෙයක් ඒක. ප්‍රකට දෙයක්. ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි සංකතයි. එතන හටගන්නේ ඒක මේ වස්තුව නිසා මේක හටගන්න. ඒ නිසා කියනවා නතේ කාමායානි චිත්තානි ලෝකේ මේ ලෝකේ විචිත්තත්වය නෙවෙයි කාමයේ කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්සකා උඹ උඹ ළඟ තියෙන සංකල්ප වගයක් ඒ සංකල්පයට උඹ කැමැති ඒසා ඒ සංකල්පයට ගැලපෙන වස්තු උඹ ලං කරගන්න උඹට දුක දෙන්නේ වයින් විතරයි තිට්ඨිව චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ විචිත්තත්වයම තිබිච්චාවයි යෝ ගෑනුන්ට රෙදියන් දන්න ඕනේ නැහැ කාමෙ නැති කරන්න උඹ පරිසම්බයක් තිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ අතිත්ත දීරෝ විනේචි ඡන්දා. ඒ නිසා ධීර පුරුෂයා තමන්ගේ මේ ඡන්දය තමන්ගේ මන අපේ නැති කරන්න හදනවා මිසක් පාරායින ගෑනට රෙදි අන්දන්න හරි කාමේ තියෙන මේ හෙළුවලු ගෑණිකාව කියලා හරි දඟලන්නේ නැහැ. ඒත් එක බලනකොට අද මේ ලෝකයා සදාචාරවාදීන් කතා කරන දේත් ਸਰවචනන්සේ පෙන්වන්න හදන දේත් බලනකොට මේ සංකප්ප රාගය කියන එකේ පුද්ගලයා දැනගෙන එයාට ඒක නැති කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා. මේ නැත්තම් කාම වස්තුන් ලෝපාරායිනේ තියන්න එපා. ඒව හොඳ නැහැ කියලා මේ සදාචාරවාදීන් ගෙනින කතාව බුද්ධ ජානන්සේ හිනහවට ලක් කරනවා. ඒක නිසා අපි ලෑස්තිද අතෙත දීරෝ විනීති ඡන්දා. මේ කාම ඡන්දේ විනේනේ කරන්න. Taman ළඟ තියෙන කාම ඡන්දේ නැත්තම් මේ පාරේ කටු තිනොයි කියලා පාර පුරා හංගිලන්න යන්න එපා. ඔබ සිරප්පු දෙයක් දාගනින්කෝ. ඉවරනේ. මුළු ලෝකෙටම හං එලන්න යන්න එපා. ඕනේ නැහැ හිත හදාගන්නේ. අපි කියන්නේ එවනේ මගේ හිත හරිසෝ මම හරීම සම්මද්දිෂ්ටිකයි. මේ අන්ලොම গিදර පරට්ටි තමයි මට කාමයට කිව්වේ. එයා මරන්න ඕන. ඕකනේ කැකිල්ල රජු දීපු තීන්දුව. අද දින හරියක් තීන්දුව සේරම කැකිල්ලනේ. දින හරියක් තීන්දුව සේරම කැකිල්ල. මං කියන්නේ නැහැ කැකිල්ල කතාව මං ඇති වෙන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ මට ඒ වෙලාවේ අමාරු වැටුනේ ඒ හොල්මන ආපු නිසා මට අරක වුණා මේක උණයි කියලා අපි කියන කතා මේ පොඩි උන්ට උගන්වලා පොඩි උමුත් අර මහ උන් ගන්න පච උගන්න ඉගෙන ගන්න තු අවුරුදු 3 පටන් ගන්න පොඩි උන් අම්මගේ තාත්තා වෙන් කළා තිබ්බනම් හරි ලේසි නිවන් දක්කන හරිම ලේසි මොකද අම්මලා තාත්තලා අර ඒ પરම්පරාවේ හොඳ වැරදි ටික හරි වැරදි ටික අරූට පොවනවා ඉතින් කම්මල් කාර්යය පොවන දෙ නෙවෙයි කරත්ත කාර්යය පොවන්නේ කරත්ත කාර්යය පොවන දෙ නෙවෙයි මාළු කාර්යය පොවන්නේ මාළු කරපවන දෙ නෙවෙයි වඩ පවන්නේ. ඉතින් එක එක්කන ඉගෙන પરම්පරාව පවහගෙන ඌට කියලා දෙනවා මෙන්න මෙවුව මෙව කරන්න ඕනේ කියලා. ඉතින් අර ටික දවසක් ගියාට පස්සේ අර වක් කරපු දේවල් අරගෙන ඉතින් ඊට පස්සේ යුද්ධ මේ වර්ග අතර යුද්ධය කුල අතර යුද්ධ නිකාය අතර යුද්ධ මේ බෙදාගෙන නටුවාම බලනකොට මේ ඔළුවට කවුරු හරි දාලා තිනවා ඒක උඟක් වෙලාවට වෙන්නේ ඉපදුනාට පස්සේ නමුත් ගියාත්මේ දාපුවත් වැඩ කරනවා ඒව මේ වෙලාවට වැඩ කරන්නේ ආසේව සහ අනුසේ ධර්ම විදියට. ඒව අරගෙන තමයි අපි මේ ලෝකේ උපදී. ඉතින් අර මේ හිටපු මහත්තෙක් එයා ගිහිල්ලා මේ සතිපාසල ඉගෙනනවා පහේ පන්තියේ ළමයි ඉන්නේ. ඉතින් මේ ළමයි පහේ පන්ති කිව්වම අවුරුදු 10 11 වයසේ. ඒ ළමයට දුන්නාම පොඩ්ඩක් සක්මන් කරලා පොඩ්ඩක් වාඩි වෙලා විනාඩි 10 15. මොකද්ද බබා වැඩ තේරෙන්නේ කිව්වම එයා ලියනවලු මට පුදුමාකාර විවේකයක් හම්බුණා. අසහනෙ නැති වුණා. බොහොම සාන්තිකර තත්වයක්. ඉතින් මේ ලොකු සර් මගෙන් අහනවා සාන්තේ පොඩි දරුවන්ට අසහනයක් නැති වෙන්නේ අසහනයක් ඇත්තේ නැහනේ. කොහෙද මේ භාවනා කරලා අසහනෙ නැතුණයි කියන්නේ. අපි දන්න විදිහට පොඩි උන්ට නෑ එහෙම අසහනයක්. ඒ නිසා මම අවුරුදු පහේ ළමයෙකුට දුන්නලු මේක. පහේ පන්ති නෙවෙයි. අවුරුදු පහේ ළමයෙකුට පොඩ්ඩක් සක්මන් කරන්න කියලා. අවුරුදු පහේ ලන්තියට පොඩ්ඩක් වාඩි වෙලා මේ මුකුත් කරන්නේ නැතුව වෙන දේ දිහා බලන්න කිව්වොත් ඒගොල්ලෝ හරීම විවේකයක් හරීම අසහනී දුර්විමක් සිද්ධ වුණා කියලා මට මොන විදියෙන්වත් හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ. මේ අවුරුදු පහලමට අසහනයක් තියෙන්න එපා නැති වෙන්න. අපි දන්න විදිහට අසහනේ නෑනේ පොඩි ජොලියේ ඉන්න කට්ටියනේ කියලා. ඉතින් මං කව පොඩි එකාට නම් අසහනය හම්බුනම ලොකු සරින්දා උඹට ඒකෙමුත් උඹට අසහනයක් නෑ. ඒකත් උඹට අසහනයක් ඇති වෙලා තියෙනවා. පොඩි එකා කියන එකක් පිළිගන්න කැමති නෑ කියලා. එතකොටම ඒ ඒ මානසිකත්වයේ ඉන්නකොට මම කියෙව්වා මේ පරිේශන වார்த்தාවක්. ඒකේ කියනවා පළවෙනි බබා හම්බෙච්චාම අම්මට ඒ අම්මා ඒ දරුවට ඉතින් පුදුම ආදරයක් දක්වනවානේ පළවෙනි බබා. මේ කියන්නේ වෛශ්‍යාවක් නෙවෙයි, වීදි දරුවෙක් නෙවෙයි කුලකාන්තාවක්. දරුවෙක් හම්බෙච්චාම ඒ දරුවට පුදුම ඒ මව අත්තම්මයි, කිරියම්මයි ඔක්කොම එකතු වෙලා සලකනවා. ඉතින් මේ ළමයා අවුරුදු 3 වෙනකොට දෙවෙනි ළමයා හම්බුනොත් මේ දරුවා දෙවෙනි ළමයාට වෛර කරනවා. අම්මගේ ආදරේ දැන් යන්නේ දෙවෙනි ළමයාටනේ. අවුරුදු 3 දී දක්වන්න පුළුවන්ලු මෙයා මේ අම්මත් එක්ක රණ්ඩු කරන හැටි මේ පස්සේ අපදිච්ච මල්ලිට හරි නංගිට හරි වැඩි හොරතල් කරන්න ගත්තොත් එක්ක අම්මට ගහනවා එතෙන් අර දෙවෙනි බබාට ගහනවා. ඒ කියන්නේ අවුරුදු 3ේදී එයා අර ගినాපු ජම්මාන්තරගත වෛර ගినాපු ජම්මාන්තරගත ආශව අනුසී ක්‍රියාත්මක වෙනවා. බැලුව බැලපන්නම් අපිට ඒක තේරෙන්නේ මේ අපි වාගේ කුණහර්ප කියාන කඩු කිනිසි අරගෙන නැටිලා පොඩි උන්ගේ නෑ. හැබැයි අම්මට තේරෙනවා මේ ආදරය සටන් කරන හැටි. ඉතින් නිසා පුංචි වයසේදී ඉඳලා අර මේ ආත්ම උගන්නපුවා නෙවෙයි ගිය ආත්ම වලින් අපි ගේන උපනිෂ්ඨේ දේවල් තියෙනවා. ඒ උපනිෂ්ඨේ අනුව අම්මට දෙවෙනි බබා හොඳ ලාභයක් වෙන්න පුළුවන්, දරු සම්පතක් වෙන්න පුළුවන්. පළවෙනි බබාට දෙවෙනි බබා මගේ ආදරේ දිනා ගන්න ආපු යක්ෂයෙක් බාටපත් වෙනවා. ඉතින් මේ වගේ පුංචි දේවල් වලින් පේනවා අපි මේ දන්න දෙයට යට හිතේ ගොඩාක් මේ සංකල්ප අනුවපෝ නටවන ගතියක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් අනේ මොකක් අදාකටවත් නැති කරන්න බෑ. ඌව හැටි ඔහම තමයි. ඉතින් මොකද කරන්නේ කියලා හැමදාම ඒක අතහැරලා දාලා ඉන්න. නමුත් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒකට නෙවෙයි. බුදු කෙනෙක් පහළ වෙලා අපිට කියලා දෙනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සැප හොයන මිනිසුන්ටයි දුක හොයන මිනිසුන්ටයි නිවන හොයන මිනිසුන්ටයි මේ මිච්ඡා සංකප්ප කියලා જાතියක් තියෙනවා. ඒකේ සිටියම මෙහෙමයි. ආකාර තුනක් තියෙනවා. ඔබට තියෙන්නේ කොයි එකද කියලා හරි දුවට බලන්න බලන්න ඉස්සෙල්ලා කායනුපසනාව කරන්න. හිතට එන හිතවිලි පිළිබඳ අවබෝධ කරගන්න ඉස්සෙල්ලා සාමාන්‍ය කායනුපසනාවගෙන ආනාපානෙ හොඳට පුරුදු කරන්න. නැත්තම් සක්මන් කරන්න. එතකොට මේ ආනාපානෙ ඉන්නකොට එනවනේ එක එක සංකල්ප අපිට කාමයේ පිළිබඳ සංකල්ප වෙනවා, ද්වේෂයේ පිළිබඳ සංකල්ප වෙනවා, විහිංසා සංකල්ප වෙනවා. එතකොට හරියටම කණෙන්ම අල්ලගන්න සංකල්පේ මේක කාමේද, ද්වේෂයේද, විහිංසාවද කියලා. ආන්නේක මම ආනාපානෙ කරනකොට මට සංකල්පයක් ආවා. ඒක කාම සංකල්පයක්. මට සංකල්පයක් ආවා. ඒක ව්‍යාපාද සංකල්ප, ද්වේෂය. එහෙනම් විහිංසාව කියලා ලියන එක ඒ දැනගන්න එක යෝගාවචර විසින් අනිවාර්යම කළ යුතු ප්‍රතිපදාවක්. ඒක දැකලා ලැජ්ජ වෙලා නොකිය හිටියොත් සංකල්පමයි වැඩේ. හෙලි කළොත් කර්මතහන සුද්ධ වෙනවා. හෙලි කෙරෙන්නේ නැත්නම් සංකල්ප වැඩේ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා තථාගතප්ප වේදිතෝ බික්ක වේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහණ මේ සරුවච්චන්හන්සේ දේශනා කරන ධර්මයේ හෙලි කරන්නේ බබලයි වැසුනේ නොම බබලයි කමඨාන සුද්ධ කරන වාතා ලිව්වොත් බැනුම් අහන්නත් වෙයි ඒකට කමක් නැහැ හැබැයි සුද්ධ වෙයි අනේ මට බෑ සෙනගේ ඉස්සර කමඨාන සුද්ධ කරන්න කියලා හිටියොත් අර ගෙනාවු පවපොදී එහෙම ගෙනාවු සංකප්පවදී එහෙම ගෙනියන්න පුළුවන් වැඩමුළුවේ ඉවරනාට පස්සේ ඒ නිසා බුද්ධ ශාසනයක් එලි වෙන්නේ අපිට හම්බෙන එක හෙලි කරන්නයි අපි ඒක ලියලා ඉදිරිපත් කරනවා. ඒකට ඉතින් අර උසාවියකදී කුණු රෙදි හොදන්නා වගේ ඉතින් කවුරුත් කවුරුත් වගේ ආගෙන ඉන්නවා. පට්ටන්දරේ. හැබැයි අහගෙන ඉන්න කාටත් ඔච්චරම තමයි කියන කාටත් ඔච්චරම තමයි. ඒ නිසා කාගෙත් හිතේ වැඩපිළිවෙල නම් ඔච්චරයි. ඒ නිසා මේ සංකල්ප දුරු කිරීම එහෙම නැත්නම් අපි කියනවා නම් විතක්ක දුරු කිරීම සාසනික ප්‍රතිපදාවක්. අපි දන්නවනම් විතක්කේ කියන චෛතසිකේ අපි දන්නවනම් සංකප්ප කියන චෛතසිකය. ඒකේ සාසනේ බුදු දහමසේ ලස්සනට අනිකුත් චෛතසිකත් එක්ක වෙන් කරලා පෙන්නලා දීලා තියෙනවා. මේක පටලැවෙන තැනක් තියෙනවා. මේ විතක්ක වලින් කරන වැඩේට සමාන කෘත්‍යයක් මානසිකාර චෛතසිකයක් කරනවා. ඒ වාගේම චේතනා චෛතසිකයක් කරනවා. ඉතින් මේ චේතනා වලට තියෙනවා සංඛාර කියන නම. චේතනා කියන්නේ සංස්කාර. සංචේතනා සංඛාර දෙකම එකයි. ඊට පස්සේ මේ මානසිකාර කියන එකට යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය කියලා ඒකටත් සම්යමිත්‍යා වගේ දෙකක් තියෙනවා. මේ විතක්ක කියන එකටත් සම්මා විතක්ක මිච්ඡා විතක්ක කියලා තියෙනවා. මේ ත්‍රිපිටකයේ තැන් තැන් වල ওই වචන යෙදිලා තියෙනවා. ඔය ඔක්කොගෙම කරන එක වැඩකුත් තියෙනවා. ඌ අතර වෙනස්කමකුත් තියෙනවා. මේ විතක්ක ගත්තත් එහෙම නැත්නම් මානසිකාරය ගත්තත් එහෙම නැත්නම් චේතනාව ගත්තත් කරන්නේ ගොඩාක් තියෙන දේවල් අතරින් එකට හිත යොමු කරලා දෙන එක තමයි. අපි මේ සෙනගත් දිහා බලනකොට ඒ සෙනගෙන් මේ ඔක්කොම අයින් කරලා එක්කෙනෙකුට හිත බඳිනවා. එනතත් එක්කෙනෙකුට වෛර කරනවා. එතකොට හිත අනිත් හේරම ගැන මොකක්වත්ම සලකන්නේ අර වෛර කරපු හෝ හිත බැඳපු එකත් එක්ක විතරමයි උරුට්ටු වෙන්නේ. අපි ඒකට කියනවා ආපහතගත වෙනවයි කිය. අපි ඒකට කියනවා මුලිච්ච වෙනවයි කිය. අපි ඒකට කියනවා මූණට මූණ දාලා හිටිනවයි කියලා. ඉතින් මේ නන්නාවතර නානා ප්‍රකාර අරමුණු රාශි ලෝකෙක ඒ සියල්ල දුන්නට පස්සේ අපේ හිතේ තියෙන ජඩ ගතියක්, ෂට ගතියක්, මායාවී ගතියක්, කඩප්පුලි ගතියක් ඒ ඔක්කොගෙම එකක් අල්ලනවා. ඒ අල්ලන්නේ ওই කියන මන අපේට අමනාපේද. ඒ නිසා විතක්කයත් බොහෝ අරමුණු අතර එක අරමුණකට හිත මෙහෙවනවා. මානසිකාරයත් ඒ විදිහටම බොහෝ අරමුණු අතරදී හිත යොදවනවා. චේතනාවත් කරනවා. ඉතින් ඒ නිසා මේ විතක්කය හඳුලා දෙන්න ගියාම විශේෂයෙන් මේක ඔය පාවොක්සයිඩ්ගේ පොත පරිවර්තනය කොට ඒ ස්වාමීන් වහන්සේ තමයි විශ්සර කළා දුන්නේ. මහසි ක්‍රමෙ තියෙනවා මට ඉස්සලාමුනේ පාවොක් එකේ. ඉතින් ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ විතක්ක මානසිකාර සහ චේතනා තුන වෙන් කරගන්න මෙන්න මෙහෙම නිදර්ශනයක් අටුවාචාර්ය වහන්සේ දෙනවා. ඒ මොකද්ද? ඔරු පදින ඔරු ඔරුවක් තියෙනවා. ඒ ඔරුවේ හබල්කාරයෝ ඉන්නවා 8 දෙනෙක් හරි 10 දෙනෙක් හරි 12 දෙනෙක් හරි. තරඟයට දුවන පදින හබල් ඔරුවක්. ඒ හබල් ඔරුවේ කප්පිත් එක්ක ඉන්නවා. හබල් ඔරුවේ පිටිපස්සේ ඉන්නවා අවර පෙත්ත හරවන එක්කෙනෙක්. ඒ දැන් මේ ඔක්කොම හිතමු තරඟයකට උරුට්ටු වෙලා 12 දෙනාම හබල් ගන්නවා. එතකොට ඉස්සරහම ඉන්න කප්පිත් ඒගොල්ලන්ට විධානය කරනවා. උනන්දු කරනවා. මෙහි මේ පිටිපස්සෙම ඉන්න අවර පෙත්තේ ඉන්න එකන හරියට ජය කනුවට මේක මෙහෙයවනවා. ඔරුව ඉස්සරහට ඇදෙනකොට අවර පෙත්තෙන් තමයි හරවන්නේ. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ හබල් කරුවෝ ටික වගේ තමයි විත්තක්කේ. ඒගොල්ලෝ වැඩිම හබල් ගන්න. එතකොට නැව් බඳේ ඉඳගෙන ඔරු බඳේ ඉඳගෙන මෙහෙවන කණ්ඩායම් නායකයා තමයි චේතනාව. නැත්නම් සංඛාර. අවර පෙත්තේ ඉන්න එකන තමයි මානසිකාරය. එතකොට ඒ නායකයා අවරපෙත් එක්නකට තවස මතක් කරලා දෙනවා ඔරුව හබල් ගෑවට ඒක හසුරුව ගන්න ඕනේ අපේ එල්ලෙට අපේ ජය කනුවට එක එකනත් උනන්දු කරනවා. ඒත් එක්කම තමනුත් උනන්දු කරවමින් මෙහෙවීමක් කරනවා. ඉතින් ඒ වගේ චේතනාව ඔක්කොම කණ්ඩායම් නායකයට තව තැනක සඳහන් කරනවා වඩු පන්තියක වඩු මඩුවක ප්‍රධාන වඩුව නැත්තම් ඒ වඩු පන්තියේ මොනිටර් ඒ වෙලාවේ ප්‍රධාන වඩුව විදියට විධානය කරනවා. උඹ මේ ජනේලේ යට තට්ටුව ගාපන් මං උඩ තට්ටුව ගන්නම් මං උඹ දෙන්න දෙපැත්තේ බඳ දෙක අපියව කියලා ඒ මෙහෙවීම කරනවා. තමනුත් යත්තක් යත්තක් කරන වැඩ ඉන්න ගමන් කට්ටියට විධාන කරනවා. ඊට පස්සේ එක එකනා එක එකනා ඒ කොටස් ගානවා පොලිෂ් කරනවා. ඊට පස්සේ ඔක්කොම එක්කෙනෙක් ඇවිල්ලා ෆිට කරලා එක්ක පුටුවක් එක්ක ජනලයක් හදනවා. මෙන්න මේ වගේ කණ්ඩායමක් එකතු වෙලා තමයි අපි මේ නාස්රණුව දාගෙන වගේ අපායට ඇදගෙන යන්නේ. මේ එකක්වත් නිවනට යොමු කරන අය නෙවෙයි. චේතනාවත් අපි අපායට ඇදගෙන යනවා. මානසිකාරයත් අපි අපායට ඇදගෙන යනවා. විතක්කයත් මානසික ඇදගෙන යනවා. ඒවට කියනවා මේ මිච්ඡා කියන වචනේ. මිච්ඡා විතක්ක. මිච්ඡා මානසිකාර කියන්නේ අයෝනිසු මානසිකාර කියලා කියනවා. චේතනාවදී ඒක තියෙන වචන තුනකින් සඳහන් කරනවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. සංඛාර කියලා කියන්නේ චේතනාව. පිනට යොමු කරනවා, පවට යොමු කරනවා, අතරමැද தත්තට යොමු කරනවා. ඉතින් කොයි එකක් භවේ? පින් කෙරුවත් භවේ. පව් කෙරුවත් භවේ. යමක් නැති තැනකට ගියත් භවේ. ඒ සංස්කාර වලට කොහොමඩක්වත් බෑ නිවනට යොමු කරන්න. එයාට පුළුවන් වෙන්නේ මේ සංසාරේ කරකවන්න විතරයි. ඉතින් මේ තුන් දෙනා අවබෝධ කරන එක හරියටම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක අවබෝධ කරනවා වගේ. ඒකේ මේ අඩුම පඩිය ලබන මිනිහා තමයි කුලීකාරයා තමයි විතක්ක කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ උගන්වන භාවනා ක්‍රමයට අපි වැස්සොත් එහෙම නැත්නම් විතක්ක ජය ගන්න ක්‍රමයට විතක්ක විතක්ක විජය කියලා ලොකු සංසනමක් දාලා. සමථ විදර්ශනා භාවනා මාර්ගයේ දාලා විතක්ක විජය කියන්නේ මේ හිතේ තියෙන කචකචයි. හිතේ තියෙන මේ ඇතුළත දොඩමළු වෙන ගතිය නතර කරන ගමනක් තියෙනවා මේකේ. తాවකාලිකව. ආහනේ විතක්ක විජේ කතා කරනකොට කියනවා අපි මේ හිත අපි මේ කය නැත්නම් අපි මේ ජීවිතය ඇද්දගත් අරගෙන කනත් අරගෙන නාසයත් අරගෙන දිවත් අරගෙන කයත් විවෘත වෙලා හිතමුත් හිතේ හිත ඉන්නකොට කොතන හිත තියනවද කියලා අල්ලන්න බෑ මේක කොයි දොරෙන් එළියට පයින්නවද කියලා හිතන්න බෑ ඒක හරියට මේ හිල් හයක් තියෙන හොඹහකට තලගුවෙක් රිංගුවා වගේ කොයි හිලෙන් එළියට යයිද කියලා මේ නිසා වැද්දෙකුට අල්ලන්න බෑ ඒ නිසා උපක්‍රමයට කරන්නේ වැද්දා හිල් පහක් වහලා හයවෙනි එකෙන් දුම් පිඹිනවා. දුම් පිඹුවාම ඇතුලේ ඉන්න තලගොයා කලබල වෙනවා. ඌට යන්න බෑ. ඌ එළියට එන්නේ අර දුම් පිඹෙන හිලෙන්මයි. ඒකට ඌට මනාපයක් කරගන්න පුළුවන්. දැන් මේ වාඩි වෙලා ඉන්න යෝගාවචරයදියා බලපුවාම උඹහාට තලගොයා රින්ගගෙන ඉන්න මිනිසෙක් වගේ තමයි ඉඳගත්තා නිකන් හරිය උඹහක් වගේනේ පේන්නේ. පල්ලෙහා චිත්‍ර පොඩ්ඩක් බලන්නකෝ ගිහිල්ලා. උඹහක ඇඩේ තියෙනවා. ඕකේ හිල් හයක් තියෙනවා. ඇස් දෙක කියන්නේ එක හිලක්. කන් දෙක කියන්නේ තව හිලක්. නාසය කියන්නේ තව හිලක්. ඊට පස්සේ කට කියන්නේ තව හිලක්. මුළු කයේම තියෙන සංවේදී භාවයේ තව හිලක්. හිතට හිතෙන හිතවිලි තව හිලක්. ඉතින් මේකේ ගනුදෙනු හයක් යනවා. මේ ගනුදෙනු හයෙන් කොයි එකේද හිත තියෙන්නේ? එහෙම නැත්නම් මගේ හිත දැන් ආශ්‍රය කරන චක්කු විඥානයේ වශයෙන්ද විඥානයේ චක්කු විඥාන වෙනවද සෝත විඥාන වෙනවද මොනම එකේකටවත් මොනම එකේකටවත් න්‍යාය පත්‍රයක් නැහැ. කොයි එකෙන් කොයි එකට පණීද කියලා දන්නේ ඒක තමයි මේ gedara dora ජීවිතය කියලා කියන්නේ. හරියට කට්ටිය දරුවා හදන්න හදනවා, ශිෂ්‍යයෝ හදන්න හදනවා, හදන්න හදන මහයුන් ගාවත් කිසිම චාරයක් නැහැ. කිසිම කෙනෙකුට එහෙම අතක් කුසලා කියන්න බෑ. මං අහවල් වලට රූප බලනවා විතරයි. මං ඒ වෙලාවේ සද්ද අහන්නේ නැහැ. මං අහවල් වලට සද්ද ඇහුවට මං රූප බලන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒකේ කිසිම චාරයක් නැහැ. ඉතින් ඒ වගේ හුඹහක් වගේ හිල් හයක් තියෙන එකේ හිල් පහක් වහන්න කියලා කියන්නේ ඇත් දෙක වහපං. භාවනා කරන වෙලාවේදී ඒක මේ තලගොය අල්ලන්න ඕන නම් කරවන්න. නැත්නම් ඇත් දෙක ගැන හිටපන් ප්‍රශ්නයක් නැහැ. ගෙදර දොරේ ඉනකොට අපි කියන්නේ නැහැ ඇත් දෙක වහන හිටපන් කියලා. ඕනේ නම් තලගොය අල්ලන්න ඇත් දෙක වහන්න. ඊට පස්සේ කන් වහන්න පුළුවන් සත්තු ලෝකේ නැල්ලු. හැම කෙනාම කන විවෘතව තියෙන. ඒ නිසා සද්ද නැත් තැනකට යන්න කියලා. එකයි අරණ්‍ය සීනාසන ඔය නිස්කලංක පරිසර හොයන්නේ. භාවනා මධ්‍යස්ථාන නිස්කලංක පරිසරට කරන්නේ මේ කන් දෙක වහන්න බෑ. නැත්නම් දැන් තියෙනවා ක්‍රම හැබැයි කනේ පොරොප්ප ගන්නවා කියලා එකක්. ඊයර් ප්ලග්ස් ගන්නවා. එහෙමත් කරතයි. ඊට පස්සේ නාසයේ වහන්න පුළුවන් ඔටුවට විතරයි. අපිට එහෙම නාසයේ වහන්න පුළුවන් පුඩු දෙක නැහැ. ඒ නිසා අපිට කියනවා ගඳ සුවඳ නැත්ැනකට ඵලයන් කියලා. ඊට පස්සේ කට නම් වැහවි හැකිනේ. සමහර භාවනා කරනකොට කට ඇරෙනවා. ඒක ඉති වෙන ප්‍රශ්නයක්. එච්චරයි. සැලකීට ගන්න නෙවෙයි. හැබැයි රස බලන්න එපයි කියන. කටේ මොනවාක්වත් භාවනා කරන වෙලාවේ රස බලන්න එපා. කය වහනවයි කියන එක අදහස් කය හොල්ලන්න එපා. මුත්ත තිබ්බ වගේ තියපන්. තියලා අර දඟලන හිත සසර පුරා සරණ තුරා දුවන පණින දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි නුවණක් ඇතිනම් කියලා කිය. ඉතින් මම ඒක පොඩ්ඩක් වචන මාරුවක් දාලා හැදුවා ප්‍රධාන රචකයා තරහ වෙයි දන්නෙත් නැහැ මයිත් එක. මම කිව්වා සසර පුරා දුවන තුරා දුවන පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් ඇත්නම් කියලා මම හදාගත්තායි. ඒකට මේ සතිය යොදවන්න කියනවා ඉඳගෙන ඉන්න කයට. ඔච්චරයි ඔය හුඹහ වහනවයි කියලා කියන. මම රූප බලන්නෙත් නැහැ, ශබ්ද අහන්නෙත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ. වාඩි වෙලා මේ කයට හිත යොදාගෙන ඉන්නකොට පූර්ණ අවදියකින් මේ මොනවත් නොකරන කයේ මොකද වෙන්නේ? ඔච්චරයි භාවනාවට අපි උගන්වන්නේ. ඉස්සෙල්ල ඉස්සලා නම් මම නිකන් මම අඩුපාඩුවක්ද මන් දන්නේ මං කිව්වා හුස්ම දිහා බලන්න කිව්වා. පිම්බි මහැකිලින් බලන්න කිව්වා. දැන් ඒකවත් කියන්නේ නැවත හුස්ම දිහා බලන්න කිව්වොත් ඒකට බයි. පිම්බි මහැකිලි බලන්න කිව්වොත් මහා ශීක්‍රමයේ කියලා කියනවා. එහෙනම් මේ ඉඳගෙන ඉනකොට හැප්පෙන දන බලන්න කිව්වොත් මේ වලිගේ තියෙන කට්ටියට කරන්න බෑනේ වංශ වලිගේ උඩ වාඩි වෙච්චාම රිදෙනවනේ කියලා එතන ප්‍රශ්නකුත් තියෙනවා. මුග දෙනකොට භාවනා කරන අයට භාව නැව නෙවෙයි තියෙන්නේ භාව තියෙන එක. <laughs> ඒකට ඉඳගෙන ඉන්නකොට කචා. ඉතින් මං කියනවා පිම්බි නැගිට පේනවා ඒක බලාපං. පිම්බි මේ හුස්ම වෙනවා ඒක බලාපං. ඉඳගෙන ඉනකොට බර වැටෙනවනේ වැඩ බලනවා මෙන්න බලාන ඉන්නකොට ඇහැට රූප නොෙන්න ඇස් වහගෙන ශබ්ද නොහෙන තැනකට ගිහිල්ලා නැත්නම් එන ශබ්ද මට නෙවෙයි එන්නේ. ගන්ධ රස පහතට හිත යොදන්නතෝ බලාගෙන හිටියොත් පේනවා. කොච්චර අමාරුද කියලා. මේ පිං කරලා භාවනා මධ්‍යස්ථාන හොයාගෙන ඇවිල්ලා සිල් අරගෙන සුදුදි ඇඳගෙන කාලා නාලා බීලා ඔක්කොම කරලා කය තැම්පත් කරලා කයේ හිත තිබ්බයි තියපන් කිව්වොත් මේක නික්ලේශී තනක් කිව්වොත් ඒක නිර්මල තනක් කිව්වොත් මේක ക്ഷേම භූමියක් කියලා හිත කොච්චර අකමැතිද බලන්න කයේ ඉඳ. Tamange කයට ඒ තරම්ම වෛර කරන එක තමයි මනුස්සයා කියන්නේ. ඔක්කොම පහසු කණ්ඩික දීලා කියනවා මේව මුත්ත තිබ්බා වගේ තියලා මේ කයේ හිතපන්කෝ මොන තාලෙන්වත් ඉන්නේ නැහනේ. ගෙම්බෙක් ලාහක් උඩ තිබ්බා වගේ. උඩැල්ලෙක් කොට්ටයක් උඩ තිබ්බා වගේ. බෙරලෙනවමයි වැඩි. ඉතින් අපි කියනවා එහෙම කරන්න බැරි කට්ටිය කහින නිසායි ඒක මගේ හිත පිට යන්නේ. නැත්නම් වහින නිසායි මේක මේ හිත පිට යන්නේ. නැත්නම් මැස්සෝ එන නිසා හිත පිට යන්නේ. යට තට්ටුවේ මේ මිරිස් බදින කොටයි මට හිත පිට යන්නේ. වංගිරි මෝල් ගස් රද්ද නිසා හිත පිට යන්නේ. නානා ප්‍රකාර දේවල් අපි අර කයේ හිත තියාගන්න බැරුවට අල්ලපු gedරෙන මනුස්සයාට දොස් කියනවා කැකිල්ලේ නඩුව තියෙනවා. කවදා හරි හිතන්න මේ යෝගාවචරයට හුඟක් වෙලා එපා එක චිත්තක්ෂණයකට මේ ලැබිච්ච බුද්ධ ශාසනය ක්‍රියාත්මක කරලා ක්ෂණ සම්පatti වශයෙන් අනේ මම පట్టල වාඩි වෙලා ඉනවා හිතගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් අන්න ඒ චිත්තක්ෂණය යෝගාවචරය මුළු සංසාරෙම දැන දැන දැක දැක සතියෙන් හිටපු චිත්තක්ෂණය අනික වෙලාවට කොහේ ඉන්නවද දන්නේ නැහැ දැනගත්තට කිසි පාලනයක් නැහැ මේ රූප බලනවා මේ සද්ද අහනවා පිස්සු වෙච්ච වඳුරෙක් වගේ කොයි අතට පණිද විශ්වාස නැහැ. දැන් මේ උපදේශය මේකට කියන්නේ කමඨාන් කියලා. මේ උපදේශය දැනගෙන මේ යෝගාවචරය කිව්වොත් මට එක චිත්තක්ෂණයක් දෙයක් නම් ඉන්න පුළුවන්. අපි මේක දෙක තුන හතර පහ කරන්න මොකද්ද කරන්න කියලා කියලා. මෙනෙහි කරන්න කියනවා. ඒකට කියන්නේ විතක්කේ තමයි. අපි ආයෙත් කරකිලා එනවා විතක්කේ. කියනවා මෙනෙහි කරන්න හිඳිනවා හිඳිනවා හිඳිනවා හිඳිනවා හිඳිනවා හිඳිනවා කියලා. එතකොට මෙනෙහි නොකර ඉන්නවට වඩා විතක්ක වශයෙන් නම් කිරීම වශයෙන් කෙරුවොත් ඉඳගෙන ඉන්න භවයේ ඊට වැඩි චිත්තක්ෂණ ගණක් තියාගෙන පුළුවන්. අපි මේක තවත් පැත්තකින් විස්තර කෙරුවොත් කවුරු හරි හිතුවොත් ඉඳගත්තර පස්සේ දැනෙනවයි කියලා Tamange ඇඳුමේ පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙන ඇඳුම් වල හැප්පෙන ගතිය දැනෙනවයි කියලා. උදරේ පිම්බීම හැකිලිම හොයයි. එතකොට එයා දන්නවනම් මගේ හිත දැන් මේ පිම්බෙන හැකින බව දා නිසා මං ඉන්නේ මේ වර්තමාන කයි. ඇහුවොත් ගුරුරෙක්ගෙන් හොඳයි මට චිත්තක්ෂණ දෙකන යන බල මේක දිනු කරන්නේ කොහොමද? එහෙනම් කියනවා පිම්බෙන වෙලාවදී පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. හැකිනවා කියලා හැකිනවා මෙනෙහි කරන්න. එතකොට අර කවදා හරි තේනොත් පිම්බෙන වෙලාවේ හැකිලෙන්නේ නැහැ. හැකිනලාදී පිම්බෙන්නේ නැහැ කියලා ඉතින් මේ එන්නේ එන්නේ එන්නේ අර විතක්කේ නිසා විතක්කේ කියන්නේ බොහෝ අරමුණු අතර එක අරමුණකට හිත මෙහෙවනවා. මේ කාම විතක්ක නෙවෙයි. මේ ව්‍යාපාද විතක්ක නෙවෙයි. මේ විහිංසා විතක්ක නෙවෙයි. මේවා සම්මා විතක්කයට වැටෙනවා. මේකට කියන්නේ නෙක්ඛම්ම විතක්කය කියලා. බොහෝ අරමුණු වලින් නික්මිලා දන්න නික්ලේශී අරමුණක, දන්න නිර්මල අරමුණක, දන්න ക്ഷേම භූමියක හිත පවත්නවා. මේක ගොඩක් දේවල් වලට අපි පාවිච්චි කරනවා. නමුත් මේ සරුවච්චන් වහන්සේ මේ විතක්ක සංධාන ක්‍රමයට විතක්ක නතර කරන ක්‍රමයට එහෙම නැත්නම් විතක්ක විජේට යන්න උගන්වන ක්‍රමේ. ඉතින් මේක මේ විදියට Tamanට වාසි නැත්නම් අවාසි නොවෙන්නා වූ නික්ලේශී අරමුණක නිර්මල අරමුණක නැවත නැවත හිත යෙදවීම මෙනෙහි කිරීම විතක්කය කියන කතාව හුද්දටම ඉස්මතු කරලා දුන්නේ මහසි සඩෝ ස්වාමීන් වහන්සේ. ඒකට අපි බුරුම ක්‍රමය කියලා කියනවා. මේකට කියනවා මෙනෙහි කිරීම කියලා. මේ මෙනේ කරන්නේ මොකටද? නන්නතර අරමුණු වලින් බේරලා නික්ලේශී අරමුණට නිර්මල අරමුණට හිත නැවත නැත යෙදවීම. ඉතින් ඒකට ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි ඉස්කෝලේ ගිහලා තියෙනවානේ මෙතන ඉන්න ඔක්කොමලා. දැන් නම් මතකත් නැතුව ඉස්කෝලේ යන පාරවත්. කොහමද ඉස්කෝලේ ගියාම දෙවෙනි පන්තියේ පටන් ගන්නකොට නංගන්න ගහනවා කියලා එකක් කියනවානේ. ඉස්කෝලේ නංගන්න ගහනවානේ. ඉතින් ඒකෙදි ටීචර් ඇවිල්ලා එතකොට මොනිටර් ගිහිලා නාම ලේඛන ගැන තියන්නේ. දැන් කියනවා ලීලා කියනකොට ලීලාත උස්සනවා. කමලා කියනකොට කමලාත චම්පා, බානුමති, නයනා, සඳලේකා කියලා කියන්න කියන්න ඔන්න එක එකන අත උස්සනකොට ලීලා කියනකොට චම්පාත ඉසුවොත් මොකද වෙන්නේ? තීජ දන්නවනේ බොරුව කරන්න කියලා. ඒ නිසා ලීලා කියනකොට ලීලා අත උස්සනකොට ලීලටයි දැන් අවධානය යන්නේ කතා කරන්නේ කියලා නම කියනකොට එයා අත ඉස්සීමෙන් කාය සාක්ෂියක් දෙනවනේ. ඔව් මං අද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි එතකොට හරියක් දාන. ලීලා කියනකොට අති ඉස්සුවේ නැත්නම් ඇබ්සන් මාක් කරනවා. ලීලා කියන වෙලාවේදී ලීලා කියලා තිබුණොත් ඔය අනේ මායේ නම කියනකොට අත උසන්ඩ කියලා කාට හරි පගාවක් ගෙවලා තිබුණ තෙන් පන්තිති වාසීචයට වළක්වන්න බෑනේ. එයා දන්නවනේ ලීලා කවුද, චම්පා කවුද, බානුමදී කවුද, සඳලේක කවුද කියලා. මේ නංගඬ ගැහිීමෙන් කාම කාය සාක්ෂියක් ගත්තාම විනාඩි 5න් කී දෙනෙක් පන්ති ළමයි ඉන්නවද කවුද කවුද ආවේ නැත්තේ කියලා දන්නවනේ. මෙන්න මේ නංගඬ ගැහිලා තමයි අපි කරන්නේ. මේ මෙනෙහි කිරීමෙන්. මේක විතක්කය යහපත්කමට පාවිච්චි කරනවා. එතකොට නම කියලා අඬ ගහනකොට දෙපෙන වැටෙන ගතියක් තියෙනවා. ඒක තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා තිස්ස කියලා නම කතා කරන රජුරෝ හොල්මංගලා හිටියා මට කවුද නම කියලා කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ මේ සක්වලේ. හැරිලා බලනකොට කිව්වා සමනාමයන් මහරජා දම්බදීපා ඉදාගතා තමේ අනුකම්පාව ධම්මතාවක බුදුහාමුදුරන්ගේ ගෝලෙක් කිය. ඒ රජ්ජුරෝ වැටුණු වැටිල්ල නම කියලා කතා කරපු ගමන් මේ වැනවිලි නෑනේ මේ තිස්ස කියලා කතා කරේ මටම තමයි දුනුහිතල එහෙම බිම දැම්මා වැඳගෙන ළඟට ගියේ. ඕන එකෙක්ගේ කියාගේ නම කියලා කතා කරොත් එයා දැපෙන වැටෙනවා. ඒ වගේ ආස්වාසයට ආස්වාසි කියලා කතා කරොත් ප්‍රස්වාසයට ප්‍රස්වාසි කියලා කතා කරොත් එයා දැපෙන වැටෙනවා. ඉතින් ඒකමලු කරන්නේ කට්ටඩිය ඉන්නවනම් දන්නව ඇති. සීරියා කයනකොට කෙලින්ම සීරියාකයි කියලා කතා කරොත් ඒක පස්ස ගහනවා. ඔඩ්ඩි මැසිනා එනකොට ඔඩ්ඩි මැසිනා කිව්වොත් මොන යකාවත් නම කියලා කතා කරොත් ඉවරයි. ඒකලු කපුවා දන්න සෙල්ලම. හැබැයි සීරි මැසිනාට ඔඩ්ඩි මැසිනා කිව්වොත් ඌ ඇවිල්ලා බෙල්ලම කාලා සීරි මාන්තේ කාලා යන්නේ. මෝඩයෝ විතරයි යක්කු උනත් කන්නේ. හරි නම කියලා කතා කරන්න පුළුවන් නම් මොකක්වත් කරන්න බෑ. ඉතින් මේ නම් කිරීම මේ විතක්කය අපි පාවිච්චි කරනවා නන්නත්තර වෙච්ච හිතක් මධ්‍යස්ථ අරමුණකට දාන්න, නික්ලිෂී අරමුණකට දාන්න, නිර්මල අරමුණකට දාන්න. ඉතින් මේක අර වරක් මෙනෙහිකේ හිත යොදලා ඉඳගෙන ඉන්නකට හිත දාගත්ත කෙනා වරක් මේ පිම්බීම හැකිලිමක් වගේ දෙයක් නිරීක්ෂණය කරපු එක්කනා වරක් හුස්ම ගන්නවා හෙලනවා කියන එක නිරීක්ෂණය කරපු එක්කනා කියනවනම් මම වාඩි වුණා සමබර වාඩි වුණා හොඳට හිතියෝ දානිනකොට මට තේරෙනවා මං ඉඳගෙන ඉන්න එකේ බරමට වැටෙනවා පොළවේ. ඒකට බාව නෑවත් වැටෙනවා. වලිගයක් තියෙනවනේ වැටෙනවනේ. දැන් බාව නෑ. ඔන්න ඒකට භාවනාව පටන් ගන්නවා. උඟ දෙනුට ඉඳගත්තාම බාව උඩ වාඩි වෙච්චාම ඔන්න ඉතින් ඉතින් අමාරුයි. ඒක තමයි භාවනාවයි භාවනාවයි දෙකක් තියෙනවා උතේ. එහෙම නැත්නම් කියන ඉඳගෙන ඉන්න ඇඟේ වෙන පිම්බෙන හැකිනවා තේනවා. එහෙම නැත්නම් නාසිකාග්‍රේ හුස්ම තේනවා කියවට පස්සේ දැන් මේක දිනු කරන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒගොල්ලෝ කියන හුස්ම නම් වැටෙන්නේ ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්න. ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරන්න. ගන්නවා හෙලනවා කියලා මෙනෙහි කරන්න. මේක කියන්නේ විතක්කය. එහෙම නැත්නම් ඇඳුම් වල තෙරපීමක් හැකිලීමක් වෙනවා නම් තෙරපීලා පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. හැකිලනවා හැකිලනවා කියලා මෙනෙහි කරන්න. එහෙම මොකක්වත් නැතුව ඉඳගෙන ඉන්න බව තේරෙනවා නම් දැනෙනවා දැනෙනවා. හිඳිනවා හිඳිනවා කියලා මෙනෙහි කරන්න. එතකොට අපේ හිත අර නන්නත්තර අරමුණ වල යන්නේ නැතුව ඒ අරමුණටම ආපදාගත කිරීම මුලිච්ච වීම මූණට මූණ දැමීම වැඩි වෙනවා. මේක චිත්ත නියාමයක්. මේක චිත්ත නියාමයක්. මේ විදිහට කරලා මේ යෝගාවචරය චිත්තක්ෂණ 3 4 5 6 7 8 9 10. නැත්තම් හුස්ම රැලි 10ක් 15ක්. එනතම් පිම්බීම ඇකිලිම වාර 10ක් 15ක්. නැත්තම් ඉඳගෙන ඉන්න බව තප්පර 10ක් 15ක් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හිටියානම් අර එක සැරයක් බලලා හුස්ම දිහා හිටියට වැඩිය 10 15 සැරේ බලනකොට හුස්මත් එක්ක ඇසුරුකමක් ඇති කරනවානේ. හුස්මත් එක්ක සහෝදරකමක්, හුස්මත් එක්ක හාද ගතියක්. ඒක පුරුදු කරන්න. ඒක උනන්දු කරවන්න. ඒකට කියන ਵਿਚාරය කිය. ආස්වාසේ ප්‍රසවාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා හැම වෙලාවෙම බලන්න කියනවා. ප්‍රසවාසයේ ආස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා හැම වෙලාවෙම බලන්න කියන. ඒ කියන්නේ නිකං ආවට ගියාට බලනවා වෙනුවට විතක්කේ ඊච අරමුණ විචාර බුද්ධියෙන් බලන්න කියනවා. ඉතින් මේක හරීම අමාරුයි. ඒක හරීම අමාරුයි. ඔය බකන් නිලාගෙන නම් ඉන්න පුළුවන්. හොඳේ බලාන ඉන්න අරමුණ අරකින් මේකෙන් වෙන් වෙන හැටි ආස්වාසයෙන් ආස්වාසය වෙන හැටි ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙන හැටි වමෙන් වම වෙනස් වෙන හැටි දකුණෙන් දකුණ වෙනස් වෙන හැටි කියලා දවල් එක්කෙනෙක් මම දැකලා ලියලා තියෙනවා. ආන්නේ විදිහට බලන්න පටන් අරගත්තොත් ওই පිට හින ගැහුවත් මොනව වුණත් ගාණක් නැහැ. මොකද අරමුණේ নিমগ্ন වීමක් වෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට කියලා හිතයි මට ඊයේ නම් ආනාපාන 10ක් බලන්න පුළුවන් මම අද මේ විතක්කේ ගැන උනන්දුවෙන් ගිහිලා 5 10 15 20 25 කරගන්න. 20 25 30 35 කරගන්නවයි කියලා සැලසුම් කරලා විතක්ක ਵਿਚාර දෙක ඉදිරියට පාවිච්චි කිරීමෙන් වෙනදට වැඩි ප්‍රමාණයක් Tamange මූල කර්මත්තානේ ඉන්න පුළුවන්. නික්ලේශී අරමුණේ. නිර්මල අරමුණේ. දැන් මෙහෙම ගිහිල්ලා අපි හිතමු සමත ක්‍රමයට ගත්තොත් මෙයාට මේ අරමුණේ নিমগ্ন වෙලා විනාඩි 5ක් 10ක් 15ක් කිසක් අදිෂ්ඨාන පූර්වකව ඉන්න පුළුවන් ගතියක් ආවොත් එතකොට කියනවා මෙයා පළවෙනි ධ්‍යානයට පුහුණු කරනවා. ඊට පස්සේ අරමුණෙහිම নিমগ্ন වෙලා විනාඩි ගාණක් අමාට පැයක් එකමාරකුණක් ඉන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම එක අරමුණකම ධ්‍යානගතව හෝ එනතන් උපචාරගතව ගත කරනකොට ටික වේලාවක් විනාඩි 20 30 40 50 ඉන්නකොට එයාට තේරෙනවා භාවනා කරන ගමන් හිත දන්න අරමුණේ নিমগ্ন වෙච්ච ගමන් ලොකු සතුටක් ඇති වෙනවා. කෙලෙස් නැති තැනක ටික කාලයක් ගත කරනකොට. නමුත් එහෙම විනාඩි 10 15 20 යනකොට ආයෙසරයක් අර හිතේ කඩප්පුලිකම මතුවෙනවා. මේ දියේදී ඔන්න හිත පිට යන්න පටන් ගන්නවා. දැන් කොච්චර වෙලා හිටියත් දන්නේ අප්පා අනික කට්ටිය ඉන්නවත් දන්නේත් නැහැ මම බලන්න ඕනේ කියලා හිත අමුතු නානා විතක්ක එන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා දැන් මෙතෙක් වෙලා නම් ප්‍රේමේ තිබ්බා. දැන් ඕන් මේ ඉඳගෙන ඉන්න ගමන්ම වෙලාව බලන්න හිතෙනවා කහනවා හිත පිට යනවා ඔන්නේ පටන්. එතකොට ආයේ කාම විතක්ක එන්න පටන් ගන්නවා. ආයේ මිච්ඡා විතක්ක එනවා. එතකොට යාට තියෙනවා මේ ඇති කරගත්ත අමාරුවෙන් ඇති කරගත්ත මේ සමාධිය විතක්ක විතක්කෙන්මයි විතක්ක වේලම තමයි හදාගත්තේ. එතකොට ටික වේලාවක් ගියාම විතක්ක හිතුවක්කාර වෙලා නන්නත්තර වෙලා මූල කර්මස්ථානෙන් පිටට ගෙනියනවා. ඒක විනාඩි 35 පැනපු ගමන් 45 පැනපු ගමන් ඕන කෙනෙකුට තේරෙනවා. හොඳ උග්‍ර සමාධිය තියෙන කෙනාට පැය 3ක් විතර ඉන්න පුළුවන් කියලා මහසි සයඩෝ සාංශය සඳහන් කරනවා. මධ්‍යස්ථ සමාධිය තියෙන කෙනාට පැය කහමාරක් විතර ඉන්න පුළුවන්. අවමේ විනාඩි 45ක්වත් ඉන්න පුළුවන්. ඊට පස්සේ අර හිත අරමුණියෙම ඉන්නේ නැතුව නාන්නත්තර අරමුණු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක වාර්තා කළොත් යෝගාවචරේ කිව්වොත් මට හිත දැම්මට පස්සේ නම් මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන් ඊට පස්සේ හිත එimhe දුවන ගතියක් එනවයි කියලා ඒක බුදුජානන්සේ සමතේට උගන්නා පළවෙනියට වෙන ඇති වෙන සමාධිය සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පටමජ්ජහානං උපසම්පජ්ජ විහෙරති විතක්ක ਵਿਚාර සහිත පීති සුඛ ඒකාගත සහිත පළවෙනි ධානයේ මම මෙච්චරලා හිටියා. නමුත් ටික වේලාවක් ඉන්නකොට මේකේ විතක්ක ਵਿਚාර හිතුවක්කාර වෙනවා. වැට පනිනවා. විචක්‍රමණය වෙනවා. මේක හොඳට වාර්තා කෙරුවොත් ගුරුවරයා කියනවා ශිෂ්‍යයාට දැන් අවිතක්කං අවිචාරම් විවේකජම් පීති සුඛං ဒုတိ ය ඥාන එළඹ වාසය කරන්න අදිෂ්ඨාන කරන විතක්ක ਵਿਚාර දෙකෙන් තොර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධ්‍යානය මට ලැබේවා කියලා අර පළවෙනි ධ්‍යානයේ ආදීනව දැකලා පළවෙනි ධ්‍යානයේ ඉස්සරට යට කරගෙන හිටපු විතක්ක ਵਿਚාර ආයෝලු උස්සනවා දැකලා ඒ දෙකෙන් තොර වූ දෙවෙනි ධ්‍යානය කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක తాවකාලිකව යටපත් කිරීමේ ක්‍රමයේ සමත ක්‍රමය. ඉතින් මේකෙදී හුඟ දෙනකොට සැක හිතෙනවා මේ වගේ දෙයක් සක්මනේදී වෙන්න පුළුවන්ද කියලා. දැන් පරියන්ක නම් ඇද්ද ගත්ත අහන සද්ද නැතු ඉන්න එකනේ තියෙන්නේ. සක්මනේ ඕන තරම් වාර්තා කරනවා. වම දකුණ කියලා මෙනෙහි කරමින් ගිය මම දැන් මෙනෙහි නොකරම ඉබේම වෙන සක්මන දකිනවා. එතකොට අනායාසයෙන්ම සක්මන වෙනවා. මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. පටන් ගන්නකොට සක්මන්ට හිත දාන්න මේ වම මේ දකුණ කියලා මෙනෙහි කරනවා. මේ ඔසවනවා මේ තබනවා කියලා මෙනෙහි කරනවා. මේ ඔසවනවා මේ යවනවා මේ තබනවා කියලා එක පියවර එකකට මෙනෙහි කරනවා, එක පියවර දෙකට මෙනෙහි කරනවා, එක පියවර තුනට මෙනෙහි කරනවා. මේක ඇත්තට විසුද්ධි මාර්ගයේ 6කට මෙනෙහි කරන ක්‍රමයක් පෙන්වනවා. නමුත් ටික වේලාවක් ගිහිල්ලා සක්මන පදන් වුණාට පස්සේ ශරීරෙ විසින් යන්න පටන් ගත්තාම පස්සේ පේනවාට මිනී කිරීම මහා කරදරයක්. මිනී කරන්න ඕනේ නැහැ. අනායාසින් යනවා. මේක හරියටම අර දෙවෙනි ධ්‍යානට යන්න හදන සමත භාවනා ක්‍රමයේ වගේ එකක්. මේ විදිහටම බලනද එක දවසක උත්සාහ කරන දත්ම දිනකොට දත්ම දිනවා කියලා මෙනෙහි කරන්න. ටික වේලාවක් යනකොට මේ ශරීරෙම දත්ම දිනවා. ආය කවුරක්වත් මෙහෙවන්න ඕනේ නැහැ මේ අපුරුද්දට. දත්ම දිනවා. බත් කනකොට මෙනෙහි කරන්න බලන්න මේ පිටක් පිටක් පාසම මෙනෙහි කරන ටික වේලාවක් කරන්න පේනවා. බත් එක ළඟට ගියාම මේක කනවා. මම යවන්නේ නැහැ. යන්ත්‍රේ වැඩ. කක්ක කරන්න ඉඳගත්තට පස්සේ කක්ක වෙනවා. තටමඬ ඕනේ නැහැ. තටමඬ ඕනේ වෙනවා. බඩේ අමාරු තියන අයට. තට මැව්වොත් ඔන්න හර්නියා මාරු වෙනවා. ඉඳගත්තා ඕන කක්කා යනවා, චූ යනවා. ඔය හැම එකක්ම බුදුරජාණන්සේ කියලා තියෙනවනේ. හැම දෙයක්ම කරනකොට දැන දැන කරත හැකිනේ. ඉතින් එතකොට මේ කක්ක කරන්නේ ගඳ කිලිය නෙවෙයිනේ. වැද කිලියනේ. ගඳ කිලියට කියලා මල් පූජා කරාට වැසි කිලිය කියලා මල පහ කරන එක නිකරන්නේ. අපි කියන්නේ මෙතන පව් තියනවා කියලා පිස්සු. වැසි කිලිය මල පහ කරනකොටත් හොඳට දැනගෙන යන්න පුළුවන්. හරි පුදුම ආතල් එකක් තියෙන එතන. එතන හරියට හැඟුම් පහළ වෙන තැන. සුද්ධ හැමදාම ඒකේ පොත කොයි කොලේ කොයි ලියලා තියෙනවා. මොකද කක්ක යනකොට හරි ලස්සන හිතවිලි එනවා. ඇයි මේ කෙලස් ඇඟේ තියානිනට ඉතින් කෙලස් නැති වෙනක හොඳයිනේ. ඒ නිසා දවසේ බලන්ඩ දැනගන්න නැතුව නැත්තම් සතිය පිහිටුවා ගන්න බැරි මොකක්වත් දෙයක් නැහැ. ඒක පටන් ගන්නකොට පොඩ්ඩක් අතහුරු කරලා දෙන්න ඕනේ. දුන්නට පස්සේ මෙයා ඕටෝ පයිලට්ින් යනවා. දැන් අද නම් කියන්න බෑ. ඉතින් අන්තිම දවසේ වුණා අනානේ ස්වාමීන් වහන්සේ හරිම ශෝකයි මේක දාලා යන්න ඔබ වහන්සේ දාලා යන්න ගෙදර ගියාම දැන් කොහොමද ඇයි සතිය පවත්න්නේ කියලා. සතිය පවත්න්නේ මෙහි ඉන්නකොටත් හැම වැඩම සතියෙන් කරන්න. එතකොට විතක්ක ਵਿਚාර සහිතව පටන් ගත්තට නොබෝ වේලාවකින් මේ වැඩේ විතක්ක ਵਿਚාර නැතුව යනවා. මේක මේ නාකින්ද උගන්වනවට වැඩිය හරීම ලේසි පොඩි ළමයින්ට උගන්වන්න. පොඩි ළමයින්ට පුදුම ආසාවක් තියෙනවා. එහෙම විතක්ක ਵਿਚාර නැතුව ඉබේ වෙන එක දැකලා ඒක කියන්නේ කවියෙන්. ඒක කියන්නේ කවියෙන් ස්වාමීන් වහන්සේ මෙහෙම දඟල දඟල ගත්ත සතිය දැන් ඉබේම ඉන්න පටන් අර ගන්නවා. ඒක ලෙඩක් වෙනවා අන්තිමට. බෝ වෙන ලෙඩක් වෙනවා. මොන වැඩේවත් අසතියෙන් කරන්න කිව්වොත් කරන්න බෑ. ඒක පටන් ගන්නකොට පොඩ්ඩක් විතක්ක ਵਿਚාර දාලා කරලා ටික වේලාවක් යන්න ගියාම සංසාරේ කොච්චර අපි මේව කරලා ඇද්ද? ඒක විබේම වෙන්න පටන්. එතකොට පේන්න පටන් ගන්නවා මේ මමයා නැතුව යන්ත්‍රේ වැඩ. මම ඕනෙම නෑ. ඔය ගෙදර ඕගොල්ලෝ නැත්තම් හොඳටම ගෙදර කට්ටිය සන්තෝෂෙන් ඉන්නවනේ. නැද්ද මං ආන්නේ. මේ ටිකේ මේ හොල්මන් මෙහෙ ඉන්න නිසා අම්මේ අම්මේ ගෙදර මිනිස්සු වාහන වලින් ගෙනල් මේ දාලා යන්නේ ආදරයට කියලා හිතනවා. අයි මේ හොල්මනේ හිටියොත් අරකටත් ඇඟිලි ගහනවා මේකටත් ඇඟිලි ගහනවා. මෛත්‍රී භාවනාත් කරනවා බුද්ධානුසීසත් කරනවා ගෙදර රේඩියක දාන්න දෙන්නෙත් නැහැ. දොරක් වහන්න දෙන්නෙත් නැහැ. එන කචල්නේ. ඉතින් අනේ අහනවා අම්මා ළඟ කිට්ටුක පාදක භාවනා මැදස්ථානයක් නැද්ද? අනේ මං ගිහිල්ලා දාන්නද? ඉතින් හිතන අනේ මේ දරුව ඇත්තටම නිවනට කැමති. නිවන නෙවෙයි නාකිය මැරෙන්නේ නැහැ. ඇඳහකා වෙන්නෙත් නැහැ. ඇඳහකා කරන්න හොඳම වැඩ තමයි වාහන මැදට යන්න ගිහිල්ලා දාපුවම ගෙවල් වල මිනිස්සුන්ට සාන්තියක් තියෙනවානේ. ඒ වගේ තමයි මේ මමයා නැතුව වැඩේ යනකොට පුදුමාකාර කාව්‍යයක් එකේ තියෙන. පුදුමාකාර సౌందර්යයක් එකේ තියෙන. ඒකෝර තියෙන මේ හැම කෙනාගම තුල හොල්මනක් වැඩ කරන්නේ. එයා හිතන්නේ මේ මම කරන්නේ කියලා. පොඩ්ඩක් මම යට හිතාමතා මම අයින් කරන්න විතක්ක ਵਿਚාර දෙක නැතුව යන්න හදන්න ආර්ය තුෂ්ණී භාවයකින් වැඩේ යන්න පටන් ගන්නවා. පුදුමාකාර ආර්ය තුෂ්ණී භාවයකින් ධක්ම දිනවා. හොඳට තේනවා නවගුණ වල ගණන් කරාට වැඩිය සතිය පිටවල හිටිනවා. කරන ඕනෙම වැඩකදී ආනපාන භාවනාව, පරියංක භාවනාව, සක්මන කිව්ව ඇති කියලා මට හිතෙනවා. ඕනේ එක මේක ගන්න පුළුවන්. එතකොට තේරෙනවා බුදු කෙනෙක් බැරි දෙයක් නෙවෙයි මේ කියලා දෙන්නේ අපිට. විතක්ක ਵਿਚාරතාවකාලිකව නතර කරනවා කියන එක ඒ දී ඇති තත්වෙන් හරි පුරුදු කරලා තව ඉදිරියට ගියාට පස්සේ මේ ලෝකෙ මොන ඩෝල් ගැහුවත් මොන බයිල දැම්මත් මොන බර්ත්ඩේ පාටි දැම්මත් තමයි තමන්ගේ විවේකයෙන් ඉන්න පුළුවන්. ඒ ඒ ඒ මේ මේ තනකිලිය ඇතුළෙම ඕන කෙනෙක් නටා ගන්නවද මොකෝ? මම බලන්නේ ඉන්නවා මේ මාය ඇතුලේ මොකද වෙන්නේ කියලා. එන් දන්නවා තනකෙලි ඉන්නේ කාට මෙයා කා තනකෙලි නෙවෙයි ඉන්නේ ඌ ඉන්නේ ඌගේ මානසිකාරය කියලා. ඒ වුණ රූකඩේ තියෙනවනේ තනකෙලි. ගාලල්ල. ඒකට කියන්නේ ගාලල්ල මේ කටින් නටනවා සින්දු කියනවා අපිට බනිනවා ගොර කැඹට තේරෙන්නේ නැහැ මෙච්චර ලස්සන සංගීතයක් කරනවා හිටපංගෝ සංගීතය. අපිත් ඉන්නේ ෆුල් ආතල් එකේ තමයි. හැබැයි ඔය එකකවත් නෙවෙයි. විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ ආර්ය තුෂ්ණිම් භාවිකෙන් ගත කරන්න යනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ හැම තැනම වැඩයි. තැන කෙලියෙත් වැඩයි. වැසි කෙලියෙත් කියත් බුදුරජාණන්සම දීලා තියෙනවා බලන්නේ කියලා. ගඳ කෙලියෙත් වැඩයි. ඉතින් ඒ අවදි කරගත්තට පස්සේ අපිට පේනවා ඒ අවදිය ගන්න මිච්ඡා විතක්ක දන්න නිසානේ තමන් ලොග තියෙන මිච්ඡා විතක්ක නම් කරලා වෙන් කරලා ගත්තට පස්සේ ඒගොල්ල ඇතිතන මෙහෙමයි නැත්තන මෙහෙමයි කියලා ඇති එක වාර්තා කරනවා වගේම නම්බුකාරකෙන් නැති එක වාර්තා කරතයි. නැති එක වාර්තා කරනවා වගේම නම්බුකාරකමකින් ඇති එක වාර්තා කරන්න පුළුවන්. ඒකට අපි හරි අහිංසක වෙනවා. ඒකට අපි ආයෙම නිහතමානී වෙනවා. මේ වසංගන්න දෙයක් නෑ මේකේ. පුද්ගලිකයි රහසිගතයි නෑ. ඕනේ දෙයක් මේ භාෂාවට දාලා මේ විතක්ක ਵਿਚාර ක්‍රමයට දාලා කතා කරන්න පුළුවන්. මම මේ කතා කරේ ඇත්තරම මේ සමත ක්‍රමේ ණයට ගත්ත ක්‍රමයක්. මම බලාපොරොත්තු වෙනවා හෙට මේ විදියටම කියලා විපස්සනා වෙදිත් අපි මේක පාවිච්චි කරන තැනක් වෙනවා. ඒක හරීම විසිතුරුයි. හැබැයි ඊට ඉස්සෙල්ලා සතිය තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට සවිතක්ක සවිචාර හිතත් අවිතක්ක අවිචාර හිතත් දැනගත්තොත් ඕක විපස්සනාට ගෙනිචර ගෙනිච්චොත් මරණ චිත්තක්ෂණේ දැන් මම මැරෙනවා කියලා දැනගන්න පුළුවන් මට්ටමට එනවා. ඒක නිසා ආදරය කවුරක්වත් මැරෙන්න එපා. අපි හෙට ඒක බලමු. ඒ නිසා අද මම මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. හෙට මේ හොල්මන් හිටියොත් ওই විදිහටම අපි ධර්ම දේශනාව ඉදිරියට පවත්නවා. කොහොමද මේක තව දුරටත් ඉදිරියට පවත්වන්නේ කියලා එතෙක් නොමැරි භාවනා කරන්න අද මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ආශිර්වාද දෙනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා